ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්මෑණිවරුනි ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ අවකාශය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ධර්ම දේශනාවට සූදානම් වීමක් වශයෙන් සාදුකාරය පවත්වනවා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යේහි කේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා එවං වේදනායං අභිඤ්ඤාය එවං වේදනා සමුදයං අභිඤ්ඤාය එවං වේදනා නිරෝධං අභිඤ්ඤාය එවං වේදනා නිරෝධ ගාමිනී පටිපදං අභිඤ්ඤාය වේදනාය නිබ්බිදා විරාගා නිරෝධාය පටිපන්නාති සුපටිපන්නාති තී සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුව පුරාවට හැමදාම වගේ ලැබෙන ලැබෙන ඉඩ අනුව ධර්ම දේශනාවකින් අනුග්‍රහ කරමින් තමයි අපි මේ වැඩමුළුව කරගෙන ආවේ. ඉතින් ඒ වගේ භාවනා වැඩමුළුවක කරන ධර්ම දේශනා ධර්ම දේශනාවලියක් ධර්ම දේශනා මාලාවක් විදිහට පවත්වන එක තමයි මෙතෙක් පැවති චාරිත්‍රාත් මේ පාරෙත් එහෙමමයි. ඉතින් අන්නේ දේශනාවලිය සඳහා අපි සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච ත්‍රිපිටකයේ අංගුත්තර නිකාය පොතේ ටික ටික නිපාත සඳහන් වෙලා තියෙන ආනන්ද වර්ගයේ දෙවෙනි සූත්‍රය අපි මේ සැරේ ධර්ම දේශනාවලියේ ප්‍රධාන මාතෘකාව වශයෙන් තියාගත්තා. ඉතින් ඒකට අපි අපේ ප්‍රයෝජනෙ පිණිස පහසු පිට නමක් තියාගත්තා ආජීවක ශ්‍රාවක සූත්‍රය කියලා. නමුත් මේ ඒ සූත්‍ර 10ටම වර්ග නාමයක් දීලා තියෙන මිස සූත්‍ර වශයෙන් නම් කරලා නැහැ. නමුත් අපි අපේ නම් කිරීමේ පහසුව වෙනස ආජීවක සූත්‍රය කියලා සඳහන් කරගත්තා. ඉතින් ආජීවක සූත්‍රයේ තියෙන කෙටි නිදානි නැත්නම් ඉතිහාසෙ මෙහෙමයි ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට සැපමිනිච්ච ආජීවක ශ්‍රාවකෙක් නැත්නම් නිකණ්ඨනාත පුත්‍රගේ ශාසනීය උපාසක මහත්තයෙක් ආජී ආනන්දහමඳුරෝ දැකලා අහනවා ස්වාමීන් වහන්සේ කවුරු විසින් දේශනා කරන ලද්ද ධර්මය මනාකොට දේශනා කරන ලද්දේද නැත්නම් කවුද ධර්මයේ මනාකොට දේශනා කරන ලද්දේ කවුද ස්වාමීන් වහන්සේ මේ මනාකොට දේශනා කරන ලද්දේ ධර්මයට මනාකොට බැසගත්තේ මනාකොට පිළිපන්නේ තුන්වෙනි අහනවා කවුද ස්වාමීන් වහන්සේ ඒ මනාකොට පිළිපන්න ධර්මයේ කියලා පැමිණි. තමන්ගේ ප්‍රතිඵලය ලබාගත්තේ මනාකොට ගමන නිම කලේ. ඉතින් මේක ශාසනයක් ඇතුළත වුණත් ශාසන අතර සංසන්දනයේදී වුණත් බොහොම වටිනා බොහෝමත්ම දාර්ශනික ප්‍රශ්න තුනක්. ඉතින් මේ වෙන ශාසනයක කෙනෙක් ආනන්ද ස්වාමීන් වහන්සේ වාගේ සතිමන්තෝ ධිටිමන්තෝ මුත්තිමන්තෝ ස්වාමීන් වහන්සේ නමක් ළඟට ඇවිල්ලා අහනකොට ආනන්ද අපි සාමාන්‍ය මූලධර්මවාදී නම් කියන්නේ අපේ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන ධර්මයයි හරි ධර්මය අපි ප්‍රතිපන්න කට්ටිය නැත්නම් අපි මේකට බැසගත්ත කට්ටිය අපේ මේ මේ කට්ටිය දැනවත් වැඩ ඉවර කරලා තිනවා කියලා ඒ පුද්ගල ભેදයෙන් සම්මුතියට අනුව උත්තර දෙන එක තමයි ඍජු කෙටි ක්‍රමේ. නමුත් මෙතෙන්දී ආනන්ද ස්වාමීන් වහන්සේ එහෙම ඍජු කෙටි ක්‍රමයකට යන්නේ නැහැ. ඊටාත්ම ගම්භීරත්වයකින් යුක්තව තලතුණකමේ යුක්තව ਸਰුවචනාංශිව නියෝජනය කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා උපාසකේ මං වෙහිලා ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම් ඔබ කැමැති විදිහට උත්තර දෙන්න යම් ධර්මයක් යම් කොට යම් ආකාරයකින් දේශනා කරන ධර්මයකින් රාගේ දුර්විම වෙනවා නම්, ද්වේෂේ දුර්විම වෙනවා නම්, මෝහේ දුර්විම වෙනවා නම්, ඒ ධර්මයේ සුපටිපන්නයි ඒ ධර්මයේ සුවක්හතයි කියලා කියන්න වටිනවද? නැත්නම් එවැනි தත්ත්වෙකදී මොකද්ද හිතෙන්නේ කියලා. එතකොට අර ආජීවක ශ්‍රාවකයා ආනන්ද ස්වාමීන් වහන්සේගේ මේ ප්‍රායෝගික ප්‍රශ්නය අනුව බොහොම ඍජු කෙටි උත්තරයක් දෙනවා. ස්වාමීන් වහන්සේ යම් ධර්මයකින් රාග ප්‍රහාණය ගැන කතා කරනවා නම්, දෝෂ ප්‍රහාණය ගැන කතා කරනවා නම්, මෝහ ප්‍රහාණය ගැන කතා කරනවා නම්, එවැනි ධර්මයකට නම් සුවක්කතයි කියන වාටිය මට හිතෙන්නේ එහෙමයි කියලා. ඒ නිසා ඒ සාකච්ඡාව බොහොම සාර්ථකව, බොහොම සක්‍රියව සෞඛ්‍ය සම්පන්නව නතර වෙනවා. කෙනෙක් පුද්ගලයෙක් ධර්මයක් ගැන කතා කරන්නේ මේ ඒ ධර්මයෙන් එල්ල වෙලා තියෙන රාගය, ద్వේෂය, මෝහය දුරු කිරීම තමයි දෙපාර්ශ්වයේම ඔප්නම්වන්නේ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේදී අහනවා කවුද මේ ධර්මයට මනාවකට පිළිපන්න කෙනයි කියන එක. එතෙන්දී ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා යම් කිසි කෙනෙක් තමන්ගේ සියලු වැඩ බහා තබලා මේ රාගය ප්‍රහාණය පිණිස කටයුතු කරනවා නම් එළඹ වාසය කරනවා නම් යම් කිසි කෙනෙක්ගේ දෝෂය, ద్వේෂය ප්‍රහාණය පිණිස එළඹ වාසය කරනවා නම් නැමී කටයුතු කරනවා නම් යම් කිසි කෙනෙක් මෝහය ප්‍රහාණය පිණිස කටයුතු කරනවා නම් එවැනි කෙනෙකුට මනාකොට පිළිපන් කියලා කියන්න වටිනවද නැත්නම් එහිලා මොකද්ද ඔබේ අදහස කියලා. ඉතින් එතකොට ඒ ආජීවක ශ්‍රාවක ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් රාගව, ద్వේෂය, මෝහය ප්‍රහාණයට පිළිපන්නේ වීනම් මුළු හදින් ඒක කරනවා නම් ඒ පුද්ගලයා මනාවකට පිළිම කෙනෙක් කියලා කියන්න වටිනවා කියන අදහස ආජීවක ශ්‍රාවකය ඉදිරිපත් කරනවා. ඉතින් අපි පසුගිය දවස් ටිකේ ඔන්න ඔය මූලික ස්වකහාත ගුණය සහ සුපටිපන්න ගුණය කියලා අපිට කෙටියෙන් කියන්න පුළුවන්. ඒ දෙක තමයි කතා කරන්න ආවේ. ඉතින් මේ ආජීවක ශ්‍රාවකෙක් අපේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක දැන් අවුරුදු 2000 500 ගානක ඉස්සලා ඇති වෙච්ච මේ දෙබස අපේ ජීවිතයේදී අපි කොතෙක් දුරට මේ ස්වකහාත ධර්මයේ ස්වකහාත බව දාන්නවද අපි කොතෙක් දුරට වෙන ධර්මයක යෙදී ගත කරනවාද කියන එකට ජීවිතයට සම්බන්ධ කරලා බලනකොට මේ සුපටිපන්න ගුණය රාග ප්‍රහාණ දෝෂ ප්‍රහාණ මෝහ ප්‍රහාණ විදියටයි අපිට හඳුනා ගන්න වෙන්නේ. එහෙම නැතුව සම්මතානුකූලව සුපටිපන්නෝ භගවතෝ ශා วก සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශා วก සංඝෝ ආදි වශයෙන් තියෙන උද්ගල ભેදයකට හෝ එහෙම නැත්නම් සම්මුතියට කොටු කරන්නේ නැතුව ඒක මේ රාග දෝෂ මොහ ප්‍රහාණයට කිට්ටු කෙරුවොත් බොහොම පුළුල් අර්ථයක් දෙනවා. නමුත් ඒක ගැඹිරයි. අපි ඇත්තටම මේ කරගෙන යන වැඩේදී ඇත්තටම අපි රාගයේ දුරු වීම සඳහා එල්ල වෙලා ඉන්නවද? අපි ඒක ළඟාවීමක් කරනවද? කෙටි කෙටි වශයෙන්. දෝෂය ප්‍රහාණය සඳහා එල්ල වෙලා ඉන්නවද? ඒකෙන් ඒක සිද්ධ වෙනවද? මෝහය ප්‍රහාණය කිරීම සඳහා අපි අරමුණු කරගෙන, මානසිකාරය යොදාගෙන, එල්ල කරගෙන එහෙම නැත්නම් ආපాతගත වෙලා ගත කරනවාද? එහෙම නැත්නම් අපින් යම් යම් ಗುಣ තියනවාද කියන එක සෑම මේ වගේ යෙදී ගත කරන අයෙක්ම ඊටම සැලකිල්ලෙන් සොයන බලන දෙයක්. ඒකට අනුග්‍රහ කටයුතුයි. අන්නේ අනුග්‍රහ කරනකොට මේ සුපටිපන්න ගුණය ආජීවක ශාවක සූත්‍රයෙන් ඉස්මතු කරගෙන ගිය පාර අන්තිමට අපි සාරවත්යන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච මේ උපාදාන පරිවර්ත සූත්‍රයේ වෙන පැත්තකින් ඔතෙන්ටම ගෙනලා තාරිමු. එතකොට අර දෙක සංසන්දනේ කෙනෙකුට තනි කණ්ණාඩියකින් මුණ බලන වෙනුවට ඉස්සරහයි පස්සරයි දෙකේම කණ්ණාඩියක් තියන් බලනවනම් තමන්ගේ පස්සපැත්තත් බලතයි. සාමාන්‍ය කණ්ණාඩියෙන් පෙන්නේ ඉස්සරහා පැත්ත විතරයි. දෙපැත්තේම කණ්ණාඩි දෙකක් තියෙනවා නම් ඉස්සරහා පැත්ත දෙකම බලන්න පුළුවන් වගේ ඒ වගේ අර දෘෂ්ටි කෝණ දෙකක් ලං කර ගැනීමයි උපක්‍රමයේ කරගත්තේ. ඒ අනුව මේ උපාදාන පරිවර්ත සූත්‍රයේ සුපටිපන්න කුණජ බොහෝම ලස්සනට රාග ප්‍රහාණ දෝෂ ප්‍රහාණ මෝහ ප්‍රහාණ කියන ප්‍රතිපදාවෙන් පොඩ්ඩක් බැහැර වෙලා යම් කිසි කෙනෙක් රූපයක රූපය හඳුනනවා නම් රූපයක හට ගැනීම හඳුනනවා නම් රූපයක Nirodhe හට ගන්නවා නම් දන්නවා නම් එවැනි රූප Nirodha කිරීමේ ප්‍රතිපදා මාර්ගය දන්නවා නම් එවැනි කෙනා මනාකොට පෙළඹිච්ච කෙනෙක් කියලා සරුවචනාංශය එතන දේශනා කරනවා. දැන් තියෙන්නේ ප්‍රායෝගික වැඩක්. ප්‍රායෝගික අභියෝගයක් ප්‍රායෝගික පරීක්ෂණක් තියෙනවා. අපි මේ දාන සීල සමා දාන සීල භාවනා වශයෙන් හෝ ශීල සමාධි ප්‍රඥා වශයෙන් කටයුතු කරගෙන යන මේ ගමනේදී අපි කොච්චරක් දුරට මේ නාම රූප කියන දෙකෙන් රූප ධර්ම පිළිබඳව මේ රූප ධර්මයයි මෙන්න මෙහෙමයි මේ රූප ධර්ම හටගන්නේ මෙන්න මෙහෙමයි මේ රූප ධර්ම දැක දැක දන දන ගිවං කරන්න පුළුවන් වෙන්නේ නිරෝධය කරන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ ඒ ගෙවං කිරීමේ ක්‍රම සහ විදි ගෙවං කිරීමේ දක්ෂතාවය පරිචය සඳහා මෙන්න මේ ප්‍රතිපදාව අපි කරන්න ඕනේ කියන එක අපි දන්නවාද කියන එකයි මේ සුපටිපන්න ගුණය වර්ණ ගැනීම සඳහා අපිට ඉදිරිපත් වෙච්ච අභියෝගය. ඉතින් අපි ඒක ඇත්තටම එදා යම් ප්‍රමාණයකට සාකච්ඡා කළා. ඉතින් ඒක අර්ථකථනයක්. එහෙම නැත්නම් පුංචි කරගැනීමලා කොටු කරගැනීමක් කරා පර්යංක භාවනාවකදී මේ ආස්වාස ප්‍රස්වාස වාතය නැත්තම් මේකට කියනවා වායෝ පොට්ටබ්බ ධාතුව කියලා මේ භාවනා පරිභාෂිත શબ્දමාලාවේ අන්න ඒ වායෝ පොට්ටබ්බ ධාතුව මේකය ඒක හටගන්නේ මෙහෙමය ඒක ගෙවෙන්නේ මෙහෙමය ඒ ගෙවීම නැවත නැවත බලන්නේ මෙහෙමයි කියන එක අපි මේ භාවනාවේදී එන්නේ එන්නේ අපි ඒක පිළිබඳව කිට් වෙනවද හාද වෙනවද දැනගන්නවද කියන પરමාර්ථය ගත්තොත් ආනපන සතිය සතිපට්ඨාන සූත්‍ර ආදී වගේ පළවෙනි චතුස්කයේදී ਸਰවඥාන්සේ බොහෝම ලස්සනට ඒක ප්‍රස්තාර කරලා පෙන්නනවා. පළවෙනි චතුස්කයේදී පරියන්කයකට ගිහිල්ලා කැලේ හෝ ගහමුල හෝ ශූන්‍යාකාරයක වාඩි වෙලා කය ඍජුව තියාගෙන තමන් බලා ළඟා වෙන්න බලාපොරොත්තු වෙන කියනවා සුපටිපන්න ගුණය කෙරේ සතිය පිහිටුවා ගන්න නැත්නම් සුපටිපන්න ගුණය කියන පරමාර්ථයට සතිය තියාගෙන සතෝ වාස්ස සති සතෝ පස්ස සති සිහියෙන් යුක්තව ආස්වාස කරයි සිහියෙන් යුක්තව ප්‍රසවාස කරයි ඉතින් යම් කිසි කෙනෙකුට ඒ එලඹ සිටි සිහිය ආස්වාද ප්‍රසවාස කරේ එලඹ සිටි සිහිය මේ ආස්වාසයයි මේ ප්‍රසවාසය නෙවෙයි. මේ ප්‍රසවාසයයි මේ ආස්වාසය නෙවෙයි කියන කලෙලිය ඉරිසිදු එනවනම් යාට Tamanටම තීන්දුව කරගන්න පුළුවන් ආනපානට යාළු වුණා ආනපානට මූණට මූණ දාගත්තයි. ඉතින් මේක කිරීමේදී ඔය හිතන විදිහේ පණ ගන්නකොට මේකවරම හරියන්නේ නැහැ නේ. කොච්චර දෝ ශබ්ද වලින් වේදනා වලින් හිතවිලි වලින් එහෙම නැත්නම් බාධක ගොඩක් තියෙනවා. අන්නේ බාධක තියේදී යම් වෙලාවක ආස්වාස ප්‍රස්වාස දෙකේ කෙරෙහි සතිය පිටන ගතිය වැඩි වෙනවා. ආනාපානයේ හිත පිටන ගතිය වැඩි වෙනවා නම් ඒකෙන් අපිට මේ සතෝ අස සති සතෝ පස්ස සති කියන එකට යම් කිටි රූපලක් ලැබෙනවා. ඉතින් එහෙම කරගෙන කරගෙන ඉඳදී හිතවිලි වේදනා සද්ද බාධා තිබුණත් මේක වැඩි කිරීම සඳහා ආස්වාස් ප්‍රසවාස දෙකට මුණට මුණ දාලා ඉන්න කතිය වැඩි කිරීම සඳහා කළ යුතු සියලු අනුග්‍රහයන් දැක්විය යුතුයි. කළ යුතු සියලු සප්පාය කරන සලසා දිය යුතුයි. අන්නේම සලසා දෙනකොට දෙනකොට කෙනෙකුට සමහර විටක ඒ ආස්වාසය ඒ ප්‍රසවාසයෙන් වෙන් කරගන්නා ලකුණු ක්‍රම තුනකට කිට්ටු කරන්න පුළුවන්. එකක් තමයි ආශ්වාස වෙලා ප්‍රශ්වාස නෙවෙයි කියලා දන්නේ ප්‍රශ්වාසයේ ආශ්වාසය නෙවෙයි කියලා දන්නේ. ඒක එක පැත්තක්. ඒක ඒ ආනපානයේ හිත තියෙන බවට එක මුණතක්. තව මුණතක් තමයි මේ ආශ්වාස කරනකොට ආශ්වාස රැල්ල කොතනද හැප්පෙන්නේ ප්‍රශ්වාස රැල්ල කොතනද හැප්පෙන්නේ කියලා තමන්ගේ ශරීරයේ කාය ප්‍රසාදයේ වැඩියෙන්ම ගැටෙන තැන බොහෝ වෙලා හිත තියෙනවා නම් ඒකත් තව ලකුණක් ඒක එන්නේ එන්නේ ප්‍රකට වෙනවා නම් ඒක එන්නේ එන්නේ සූක්ෂම වෙනවා නම් ප්‍රකට වෙනවා සූක්ෂම වෙනවා කියලා කියන්නේ එනේන හුස්මක් වාසා යන යන හුස්මක් වාසා දැනෙනවා සමහර විටක ආදුනිකයා එimhe අල්ලනකොට මුලදී ඔය සිල් වැටයක් විතර ප්‍රදේශයක ඇතුල් වෙනවා පිට වෙනවා තීරුම් ගන්න එක පදහසයක අහුවෙන්නේ ඒත් කමක් නැහැ මේක කරගෙන කරගෙන යනකොට ඔක ලොකු සාංශික වචන වලින් කියනවනම් සියඹලායට ඒකට කඩල පළුවකට පරිප්පු ඇටයකට අබ ඇටයකට තරම් පුංචි තැනකට කොටු වේගන කොටු වේගන යනවනම් එන්නේ එන්නේ සිව් වෙනකොට දන්නවා දැන් ඉතින් ආනපානේ මගේ හිත පිහිටනවා ඒකත් එක්ක මේ ඒකාග්‍ර වීමක් වෙනවා ඒකත් යෝගාවචරයට හම්බෙන ධෛර්යයක් දෙවෙනි පැත්තකින් ආනපාන දිහා බලන්න තුන්වෙනි එක තමයි ආශ්වාසය කරනකොට මට මේ මේ මේ ලකුණු පහළ වෙනවා ප්‍රශ්වාසය කරනකොට මේ මේ ලකුණු පහළ වෙනවායි කියලා ආශ්වාසයගේ සහ ප්‍රශ්වාසයගේ පෞද්ගලික ලක්ෂණ දැක ගන්න. ඒවට ලොකු අවධානයක්. ඒකට ලොකු බරක්, ලොකු ගැඹිරත්වයක් අටුවාචාර්යන් වහන්සේලා ආරෝපණය කරලා තියෙනවා. ඒ නිසා ගන්න ගන්න හුස්මේ මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය කියලා ආශ්වාසයේ මෙතෙක් නොදැක්ක සටහන් සහ ආකාර දකින්න එක ප්‍රශ්වාසයේ මෙතෙක් නොදැක්ක සටහන් සහ ආකාර දැකීමේදී වැඩි වැඩි තොරතුරු එන්න එන්න ලැබෙනවා නම් ඒකත් හොඳ සුපටිපන්න ගුණයක්. ඒකත් හොඳ අරමුණේ ආද වෙන ගතියක්. අන්නේ බලාන ඉන්නකොට විපස්සනා යෝගාවචරයට ওই පැතිකඩ තුනම සාධාරණයි. ආස්වාස් ප්‍රසවාස කියන එකක් තේරෙනවා හැපෙන තැනක් තේරෙනවා ආස්වාසේ ප්‍රසවාසයේ වෙනසක් තේරෙනවා. ඉතින් එතෙන්දී නිකන් බෞසුත භාවයේ සඳහා වාක්‍යයක් එකතු කරනවා නම් යම් වෙලාවක ආස්වාස් ප්‍රසවාස කියන හුලන්තරල වැටෙනවා නම් හැපෙන තැන වැටෙන්නෙත් නැහැ දෙකේ වෙනස වැටෙන්නෙත් නැහැ. යම් තැනක හැපෙන තැන වැටෙනවා නම් එයාට මේ හුලන්තරල කියන එක හෝ දෙකේ වෙනස වැටෙන්නේ නැහැ. යම් තැනක දෙකේ වෙනස වැටෙනවා නම් අනිත් දෙක වැටෙන්නේ ඒක ඒ තුනම එක දවසේ එක වෙලාවක වැටෙන්නේ නැහැ. එක එක වෙලාවට ඒ කියන්නේ ආනාපානෙ ඇතුලේ හිටියත් ඒ ඇතුලේ හිත කරකිනවා. ඒ ඇතුලේ හිත මේ රෝන්ද යනවා. ඒ ඇතුලේ හිත නන්නත්තර වෙනවා. නන්නත්තර වුණාට ආනාපානෙ ඇතුලේ. වර එක හැපෙන තැන වැටෙනවා. වර එක <clears throat> හුලං රැල්ල වැටෙනවා. වර එක දෙකේ වෙනස වැටෙනවා. මොකද Tamanට හොඳට තේරෙනවා. එක මල් මාලේ එක මාලේ එක නූලට මල් ලමුනන්නා වගේ මේක ගෙත්තම ලස්සනට යනවා. හිත දෝලා පණින්නේ නැහැ කියලා. ඉතින් ඒක ලෝකාචර දැනගන්න ඕනේ. ආන්නෙම දැනගත්තට පස්සේ වැඩි වේලාවක් ආස්වාද ප්‍රසවාසයේ ඉඳ අනුග්‍රහ කරලා යත් එක්ක ඇසුර වැඩි වෙන්න වැඩි වෙන්න ආනපන හැම සටහනක්ම හැම ආකාරයක්ම දැකගන්න යෝගාවචර උත්සාහ කරනකොට තමන්ගේ හිත රූප දිගේ, ශබ්ද දිගේ, ගන්ධ දිගේ, රස දිගේ දුවන්නේ නැතුව හරියටම ආනාපාන ඇතුලේ নিমগ্ন වීමක් වෙන්න පටන් අර ගන්නවා. ඉතින් අන්නෝ নিমগ্ন වීම පටන් අර ගන්නකොට අපි මේ කියන විදිහට සුපටිපන්න ගුණය දිනු කිරීම වශයෙන් මේ විදිහට ආනාපානේ ආද කරගෙන යාලු කරගෙන ඒ යාලු කරගත්ත ගතියකිත හැකි ආනාපාන පොට්ටබ්බ රූපේ දැන් දාන්න. හැපෙන තන වශයෙන් දන්නවා. ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙනස් වෙන හැටි දන්නවා. අවශ්‍ය නම් Tamanta තව හොඳ විෂිත භාවය කරන ආස්වාසයේ මුල මෙහිමයි මැද මෙහිමයි අග කිවහැයි කියලා උනත් දැනගන්නවා. ප්‍රශ්වාසයේ මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි කියලා මේ ඔක්කොගෙම මේ තුන් පැති කඩෙින්ම පෙනෙන්නේ ඒ රූපං පජානාති කියන නැත්නම් ඒවං රූපං අභිඥාය රූපය ඍජු අත්දැකීම මේ කල්පනාවක් නෙවෙයි ගිය රූපය අධ්‍යා බලනවත් නෙවෙයි එන්ට තියෙන රූපය අධ්‍යා බලනවත් නෙවෙයි අනුංගික අධ්‍යා බලනවත් නෙවෙයි හිතලා බලනවත් නෙවෙයි අස්පනා අපිට බලන එකට කියනවා ඒවං රූපං අභිඥාය. ඔය වායෝ කොටබ ධාතුව එයාට නටහලා දීලා එයාගේ හැම පැතිකඩම බලනවා. අන්නේ බලාන ඉන්නකොට මේකේ ඍජු භාවය විනිවිද යන ගතිය සුපටිපන්න භාවය වැඩි කිරීමෙන් සරුවත් යනanse යෝජනාවක් ගේනවා මේ බාදාන පරිවර්ත සූත්‍රයේ තියෙනවා. ඒක බොහොම ලස්සනට ඇත්තටම මේ මජ්ජේ සූත්‍රයේදී හරිය ලස්සනට පෙන්ලා දෙනවා සරුවචනාංශේ රූප ආස්වාස් ප්‍රසවාසයේ කියලා අපි දකින්නේ ගොරෝසු වෙච්ච හොඳට නාස්පුඩු පුරවාගෙන යන ආස්වාස් ප්‍රසවාස දෙක මේක ආස්වාසයේ ගොරෝසු අවස්ථාව කියලා කියන්නේ එක කෙලවරක් අන්ත දෙකක් ගැන කතා කරන ගතියක් සර්වඥස්ගේ ධර්ම දේශනාවල තියෙනවා ඒ අන්ත දෙකේ ඒකාන්තයක් තමයි මේ ගොරෝසු වෙච්ච ආස්වාසී සහ ගොරෝසු වෙච්ච ප්‍රසවාසී මේක දැනගත්තා නම් ඉතිරි අංශය ඉතිරි අන්තය දැක ගැනීම සඳහා එතුමා හෝ එතුමිය මේ ආස්වාසියේ මුල දැකීමට අවධානය යොමු කරන්න කියලා කියනවා. ආස්වාසිය හට ගන්න තැන. එහෙමනම් ආස්වාසිය එන්නත් ඉස්සරලා එතන බලාගෙන ඉන්න ඕනේ කොහොමද මේ ආස්වාසියේ මේ තරම් මට්ටමට ගොරෝසු වෙලා එන්නේ. ප්‍රසවාසයත් එන්නත් ඉස්සෙල්ලා ප්‍රමාද වෙන්නේ නැතුව අප්‍රමාදීව සතිය පවත්නකොට ඒක ගොඩ ගැහිගෙන එන හැටි. ඔය අපිට පේන ආස්පුඩු පුරවාගෙන යන මට්ටමට ආස්වාචෝ ප්‍රසවාසී දියුණුවෙන් හැටි දැක්කොත් යම් දවසක Tamanට ආශ්වාසයේ මුල මෙහෙමයි ඊට පස්සේ ඒක දිනුනාම මෙහෙමයි. ලාවට පටන් ගන්න හැටි මෙහෙමයි ගොරෝසු වෙලා යන හැටි මෙහෙමයි කියලා හරියට කොස් ගෙඩියක පනාමලේ ඉඳලා බලාන ඉඳලා ඉඳලා ඉඳලා ඒ කොස් ගෙඩිය ලොකු ගෙඩියක් වටපත් වෙනකන් ක්‍රමානුකූලව හිටියේ නැත්නම් අපිට නිකන් ගහෙන් ගෙඩියෙන්නා වගේ කියලා කතාවක් කියනවා. ගහෙන් ගෙඩියෙන්නේ නැහැ. ගහෙන් ඉන්නේ පනාමල. පනාමල තමයි පොළොසයක් වෙලා පොළොසේ තමයි කොස් වෙලා ඔක කිරි වැදිලා එන්නේ. ඉතින් ඒක දිගට දන්නවනම් හට ගන්න තැනදලා එන දෙක අපුවාම එතෙන්දි ਸਰවචනංශය කියනවා දැන් ආශ්වාසයේ මුලයි මැදයි දකින්න. ඒතර මේ මුලට රූපයාගේ සමුදේ කියලා ගමු කියන එකයි අපි මෙතෙන්දී ඉස්සරහින් තියාගන්න යෝජනාව. මෙන්න මේ විදිහට ඉසල ආශ්වාස ප්‍රශ්වාස දෙක දකින්නවා. දැකලා මේ ਸਰවචනංශගේ යෝජනාව නිසා ආශ්වාසය කොහොම පටන් ගන්න මෙතෙන් දෙනවද? ප්‍රශ්වාසය කොහොම පටන් ගන්න මෙතෙන් දෙනවද කියලා දැකලා අපි හිතුව මේක සාර්ථක උණයි කියලා. සාර්ථක වුණොත් එතනදී යෝගාවචරයට අමතර හම්බ වෙන මේ දැනුම, අවතර හම්බ වෙන මේ ඥාණය අර ආශ්වාස ප්‍රශ්වාසයක දැක්ක විතරක් නෙමෙයි මුලත් එක්ක දැක්කා කියන එක වෙන්කොට දැක්වීම සඳහා අටුවාචාරින් වහන්සේලා ආශ්වාස ප්‍රශ්වාස දෙක ඉස්සලා දකින්න අවස්ථාව නාම රූප පරිච්ඡේද ඥාන වශයෙන් නම් කළා නාම රූප පරිච්ඡේ ඥානදී අපි දකින්නේ ගොරෝසු වෙච්ච ආස්වාසිය සහ ගොරෝසු වෙච්ච ප්‍රසවාසය. හැබැයි ඒක ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් කළා දකිනවා. හිත පිට ගිහිල්ලා නැති බව දකිනවා. සද්ද වේදනා දෙකේ හිත විදිහේ නන්නත්තර වෙලා නැහැ. නන්නත්තර වුණා නන්නත්තර වෙච්ච බව දාන්නවා. ආනාපාන හිතෙන එක දානවා. අන්න ඒ විදිහට ආස්වාසයක් එනකොට මේක ප්‍රසවාසය නෙවෙයි, සද්දයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි, හිතවිල්ලක් නෙවෙයි ආස්වාසයමයි කියලා විශ්වදව දකිනවනම් ඒ ආස්වාස වායෝ පොට්ටබ්බ ධාතුව හැප්පෙන ගතියට රූප ධර්මය කියනවා. ඒක ප්‍රස්වාසයෙන් නෙවෙයි කියලා දැනගන්න ඥාණයට නාම ධර්ම කියනවා. ඉතින් එනේ එනවතාවේ ආස්වාසය මෙමය ප්‍රස්වාසය මෙමය කියලා දන්නවනම් මේ නාම රූප වෙන්කොට දැනගැනීමේ ඥාණය හොඳට පාදනම් වෙනවා, තහවුරු වෙනවා, පට්ටල වෙනවා. මෙන්න මේ පට්ටලේ හරහා නා ආස්වාසේ මුලත් එක්කම ආස්වාසේ දන්නවා ප්‍රස්වාසේ මුලත් එක්ක ප්‍රස්වාසේ දන්නවා කියනකොට ඒකට කියනවා පච්චේ පරිග්‍රහ ඥානයි කියලා. ප්‍රත්‍යය දන්නෝ ප්‍රත්‍යත් සමගම රූප ධර්මේ දාන. මේ ආස්වාසේ මෙන්න මෙහිම සියුම් තිබිලයි මෙතන ගොරෝසුයි. ප්‍රසවාසේ මෙහිම සියුම් තිබිලයි මෙහිම ගොරෝසුනේ කියලා ප්‍රත්‍යත් සහිතව ආස්වාස් ප්‍රසවාස් දෙක දාන්න එකට කියනවා පච්චේ පරිග්‍රහ ඥානයි කියලා. ඉතින් මේ අපි විනාඩි 10 15ක් අතරත මේ කරපු විග්‍රහය භාවනා කරලා අත්දකපු කෙනෙකුට එච්චර අමාරු නෑ මේක අල්ලගන්න එක. නමුත් මේ ටිකේ අරමුණක් එනකොට අරමුණ නැවත නැවත ඉnderලා එන්නත් කලින් එතෙන්න කියලා නිකන් කැමරාවක් අටවගෙන බලා ඉන්නවා රාජ්‍ය නායකයා එනකම්. අන්න වගේ සතිය එන්නත් ඉස්සෙල්ලා යොදාගෙන ඉඳලා ලාවට පටන් ගත්ත ආශ්වාසය මෙතෙන් දෙනකම් ගොරෝසු වෙනවා. ලාවට පටන් ගන්න ප්‍රශ්වාසය මෙතෙන් දෙනකම් ගොරෝසු වෙනවා කියලා දන්න දැනුම තුල මුළු බුද්ධ학මේ තියෙන සියලු පටිච්ච සමුප්පාදේ තියෙනවා. පටිච්ච සමුප්පාදේ බුද්ධ ධර්ම දේශනාවේ සෑහෙන බරපතල දෙයක්. නමුත් ආස්වාසයේ මුල දැකීමෙන් ඒකට සම්පූර්ණ ප්‍රායෝගිකව අපි ලං වුණා වෙනවා. ඒක නිසා මේ පච්චේ පරිග්‍රහ ඥානය හේතුවත් සහිතව ඵලය දැකීම ආස්වාසී හේතුවත් සහිතව ඵලය දැකීම වශයෙන් සඳහන් කරනවා. මේ දෙක දැනගත්ත යෝගාවචරයා මේක මේක වටිනාකම මේක තියෙන ගැඹුර මේක Taman තුලින්ම දැනගත්තට පස්සේ ඒක දියුණු කිරීමට ඒක අනුග්‍රහ කරන්න කටයුතු කරනවා නම් ඒ යෝගාවචරයා දැනගන්නවා මුළු ලෝකේ තියෙන ඔක්කොම සංස්කාර ධර්ම මෙන්න මේ න්‍යායයට තමයි වැඩ කරන්නේ. ඒක ගොරෝසු වුණාට පස්සේ පෙනුනට බොහොම හිමීර තැනකින් පටන් අරගන්නේ අපි ආප්තෝපදේශයක් වශයෙන් කිව්වා කියනවා අපි වෙස් බඳිනවා නට වෙස් එළිය නැටුවට වෙස් බඳින්නේ හැංගිලා අපිට පුළුවන් නම් වෙස් නැටුම් බලන්න ගිහිල්ලා කියලා දවසක වෙස් බඳින හැටි දකින්ද සාමාන්‍ය වෙස් බඳින්නේ හංගලා. වෙස් බඳිනවා දැක්කොත් වස් වදිනවා කියන්නේ. ඒ වගේම මේ නාට නටන නට්ටු වගේ ඒ ධර්ම ඒ ශාස්ත්‍රයේ තියෙන ගෞරවේ නැතිලා යනවා කියන්නේ. ඒ නිසා අයව යම් වෙලාවක හොඳට හොඳට වෙස් නටනවා බලලා බලලා බලලා බලලා වෙස් බඳිනවත් බක්ක දකින්න හම්බෙන දවස කියලා කියන්නේ වෙස් නටුම් පිළිබඳව තැහැින අධ්‍යාපනයක්. ඒ වගේම තමයි අපි මැජික් එකක් බලමු. එහෙම නැත්නම් අපි ඇස් බඳුමක් දිහා බලනවා. බලලා බලලා බලලා බලලා හරි රසයි. ඉඳපු ගමන් මේක එක මාල පෙන්නනවා. නමුත් අපි කොහොම හරි වෙලා මේ මැජික් කාර්යයත් අල්ලගෙන මටත් මේක ඉගෙන ගන්න ඕනේ මට එකක් දෙකක් ට්‍රික්ස් කියලා දෙන්න කිව්වොත් එයා කියයි ඉස්සරහින් ඉඳලා බලන්න එපා පිටිපස්සෙන් ඉන්න මම මේ මේමයි මෙහෙම කරන්නේ කියලා මැජික් එක පෙන්නලා දුන්නොත් කරන්න හැටි මෙහෙමයි කියලා පෙන්නලා දුන්නොත් ඒ ඉස්සරලා බැලුව මැජික් උඩදී ලොකු වෙනසක් තියෙනවා. මේ මැජික් එක හැදෙන හැටි පෙන්නනවා යා. ඒකට ඉස්ලාම් දවස් තියෙන ආස්වාදයට වඩා වෙනස් ගතියකට යනවා. ඒ සිද්ධිය මුලත් එක්ක ඉඳලා දැකපු නිසා. අපි ඉස්කෝලේ පෙන්නුවා එකපාරක් ඇවිල්ලා ඒ ඉවර වෙලා එයා එකක් දෙකක් කරලා හරි පෙන්නුවා. මෙන්න මෙහෙමයි මේක කරන්න කියලා. එතකොට අර සාමාන්‍ය මැජික් බල්ලා එනවා වගේ නෙමෙයි මැජික් එක වෙන හැටි දන්න. යාන්ත්‍රණය දන්න. අනිත් වගේ හැම හුස්මකම කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. වනාමලේ ඉඳලා බලාන කොස්ගිරිය දක්වා යනවා වගේ බලානින්ද යෑමෙන් තමයි මේ මුළු බුද්ධ ශාසනයෙම තියෙන මුළු ධර්මෙම තියෙන සෑම ගැඹුරක්ම තියෙන උතම විතරයි. අපිට වෙලා තියෙන්නේ අපිට හට ගන්න තැන ඉඳලා මෙතෙන්ට එනකන් ඉන්න තක්කු මුක්කු වැඩිකමයි වෙලා තියෙන්නේ. ඒ අතර වෙන විපරිණාමය දැක ගන්න තරම් අපිට ඉවසීමක් නැතිකමයි වෙලා තියෙන්නේ. ඒ විපරිණාමය දැනගන්න අපේ මේ මනුසකම තුල මේ නාස්පුඩු දෙක හරන හුස්ම හොඳටම ඇති මුළු නිවනම ලබන්නේ. මම කොයි වෙලාවද අපි හුස්ම දිහා බලන්නේ? කවදාකවත් ඒක දිහා බලන්නේ අපි අනුන්ගේ දේවල් බලනවා ඊයේ වෙච්ච දේවල් බලනවා හෙට වෙන්න තියෙන දේවල් බලනවා වෙච්ච දේවල් ගැන පශ්චාත්තාප වෙනවා මිසක්කා හුස්ම දිහා බලලා හුස්ම හට ගන්න තැන දකින්න පුළුවන් නම් සම්පූර්ණ පටිච්චසම්පාදේ ඒකෙන් දැක ගන්න පුළුවන් ඒ නිසා කියනවා මේ ආස්වාසය දැකලා ආස්වාසයේ මුලක් දකින්න පුළුවන් නැත්නම් මුලත් එක්ක ආස්වාසය දකින්න පුළුවන් ප්‍රස්වාසෙත් මුලත් එක්ක දකින්න පුළුවන් යා චුල්ලසෝතාපන්න තත්ත්වයටපත් වෙනවා එයා සෝවාන් වීමේ ලාවට සෝවාන් උනායි කියලා කියමු. ඒ තරමට මේකේ වටිනාකමක් තියෙනවා. ඒ චුල්ලසෝතපන්න තත්ත්වයටපත් වුනොත් කියලා තිනවා කවදාකවත් ඒ පුද්ගලයා ඒ தත්ත්වෙන් පිරෙන්නේ නැතුව ගියොත් සෝවාන් නොවුනත් අපාගත වෙන්නේ නැහැ ඒ තරම්ම හැබෑම වෙනසක්. අපේ රුචි අරුචිකම් වල අපේ පෞරුෂත්වයේ අපි දෙයක් දිහා බැලීමේ තියෙන දෘෂ්ටි කෝණය මහ විශාල වෙනසක් ඇති ඉතින් මේක කොච්චර කියලා දුනත් හෙටත් කියලා ආයි ස්වාමීන් වහන්සේ පටිච්චසමුපාදේ මොනවාද? නාම රූප පරිච්ඡේදය පොඩ්ඩක් විස්තර කරලා දෙන්න බැරිද? ස්වාමීන් වහන්සේ මට පච්චපරිග්‍රහණය පොඩ්ඩක් විස්තර කරලා දෙන්න බැරිද කියලා හිතනවා මේක තියෙන්නේ මේ වචනවල කියලා. හිතනවා මේක තියෙන්නේ පොත්වල කියලා. නුනේ හුස්ම බලලා එන්නත් ඉස්සලා හුස්ම දිහා බලලා හුස්ම දක්වාම ගොරෝසු වෙන හැටි බලන්න කිව්වම ඒකෙදී අනම්මනම් කතා කරනවා. ඉතින් සම මේක කිව්වට ඔක්කොටම වැටහෙනවා නෙවෙයි. ඒ වුණාට මේක ඇර වෙන ක්‍රමයක් අපිට නැහැ. හුස්මට හිත දාන්න පුරුදු වුණා නම් ඒ යෝගාවචර දැනගන්න ඕනේ ඒක හට ගන්නා තැන ඉඳලා බලන්න හමුනොත් ඒකට විශාල ආලෝකයක් හම්බ වෙනවා යාන්ත්‍රණය දැකගත්තා වගේ එහෙම නැත්නම් සිද්ධියේ හට ගැනීම දැක්කා වගේ මේ දෙක දැක්කට පස්සේ සර්වචාන්සි කියනවා දැන් ඔබ අන්ත දෙක දැක්කයි කියලා හට ගැනීම ඒකාන්තයක් හටගත්තු හුස්ම ඒකාන්තයක් මෙන්න මේ දැකීම නිවන නෑ මම නැවතත් කියනවා මේ දෙකේම නිවන නෑ මේ දේ දැක්කාන සරුවචනාංශය අපිට සහතිකයක් දෙනවා ඕනම සංසිද්ධියක මුල පටන් අරගෙන සංසිද්ධිය වෙනකන් දකින්න පුළුවන් නම් මේක නැවත නැවත පුරුද්දට කරනවා නම් ඒ මනුස්සයයි හටගත්ත සංසිද්ධියේ නිමාව දකින්න ඉබේම පෙළඹෙනවයි කියන එක සර්වඥාන්සේගේ ඒ න්‍යායක්. හොයාගත්ත න්‍යායක්. ඒ නිසා මැදින් පටන් අරගෙන මුලමැද දෙක බැලුවට පස්සේ ඒ සංසිද්ධියම ලක්ෂ කෝටි වාරයක් බලනකොට කවදා හෝ මේ පුද්ගලයායි හටගත්ත සංසිද්ධිය මෝරච්ච සංසිද්ධිය ගෙවෙන පැත්ත බලන. යම් වෙලාවක මේ විදිහට මුල පටන් අරගෙන මැදට ගිහිලා ගෙවෙන තැන දක්වාම දකින්න පටන් ගන්න තැන කියනවා සම්මසන ඥානයි කියලා. නාම රූප පරිච්ඡේඥාන, පච්ච පරිග්‍රහණ, සම්මසන ඥාන. මෙන්න මෙතනදී මුලින් දකින්නේ මැද දක්ෂ යෝගාචරය සත්පුරුෂයා ප්‍රතිස්ක්‍රියාත්මක නිකන මුලයි මැද දෙකක් බලන්න උත්සාහ කරනවා. මුලද මැද දැක්කොත් අග දකින්න හම්බ වෙනවා කියන එක ධර්ම න්‍යායක්. ආහන් එතෙන්ද ගියේ කනට කියනවා සම්මතන ඥානෙ පහළ වුණයි කියලා. මෙතෙන්ද ගියාට පස්සේ ඕනෙම ධර්මතාවක සම්මසනේ අල්ලගත්තට පස්සේ නැත්තම් සම්මර්ෂණය කරලා බලන විමර්ශනය කරලා බලන්න පුළුවන් ගතිය දැක්ුණාට පස්සේ කොච්චරක් ඒ මනුස්සයා Taman පිළිබඳව වරදොල තේරුම් ගන්න පුළුවන්ද කියනවනම් රහත්ුණයි කියලා වරදව ගන්න ඉඩ තියෙනවා කියන්නේ. ඕනෙම සංසීද්ධියක මුල හරහා මැදට ගිහිල්ලා අග දක්වා යනකම් මේ අවුල් පාස රාශියක සංසාරේ ගත කරපු මනුස්සයා එක සිද්ධියක මේ මුල මේ මැද මේ අග කියලා දැකගෙන එනේන සිද්ධියේ මේ සංස්කාර ඕනෙම දෙයක මේක තමයි න්‍යාය ධර්මයේ කියලා. ඒ සංස්කාර සම්මර්ෂණය කෙරුවොත් ඒ මනුස්සයාට ඒ Taman පිළිබඳව හම්බෙන අදි탁ෂිරෝ කොච්චරද කියලා කියනවනම් එයා බොහෝ විට rahat වුණා කියලා කියන්නේ ඉතියි. ඒ වගේම දකින හැම දෙයක් තුළම විශාල මනෝලෝකයක් හදාගන්න. විශාල මත්වීමක් මත් වෙනවා. මේ සිද්ධිය මුල මැද අග දැකීම කියන ස්වභාවයෙන් නොයන නමුත් ප්‍රතිපදාව හරහා පමණක්ම යා හැකි මේ සංසිද්ධිය දැකලා මත් නොවි අදි탁ෂරවලපත් නොවි තොරන් එහෙම නැත්නම් හිත අවුලටපත් නොවි යන කෙනෙක් නැහැ. ඒ තරමටම මේක යෝගාවචරයට හරියට අර උදාහරණයක් වශයෙන් කියනවනම් ඔය සන්ත ජාතකයේ තියෙනවා ඒ වේශාන්ත රජුගේ දරුවෝ දෙන්න දන් දීලා පුතාට කතා කරලා කියනවා පුතේ යම් කිසි කෙනෙක් ඉදිරිපත් වෙලා අඹලා දෙන්න බේරන්න ඇරියොත් ලංසුවක් තියලා තාත්තා දුන්නේ කියලා කියාපන් කියලා. ඒකල වේශාන්ත රජුරෝ කියනවා මේ ජූතකයට දරුවත් කතා කරලා ජාලියට කතා කරලා කියනවා උඹලා දෙන්නගේ බරට හා සමාන රත්තරන් තිබ්බොත් විතරයි උඹලා දෙන්න නිදහස් කරන්න පුළුවන්. ඒ නිසා උඹලා දෙන්නගේ ලංසුව තමයි උඹලා දෙන්නගේ රත්තරන් බරයි. ඉතින් අර ජාලියට ඒක තේරෙන්නෙත් නෑ මේ වෙලාවේ දැන් ඉතින් මේ තාත්තා අලුගෝසුවක් වගේ Taman දන් දෙන්න හදනවා මේ ජූතකයෙකුට. නංගියෙන් අඬනවා අම්මා බෙන්නත් නෑ. ඉතින් ජූතකයා බැඳගෙන අරගෙන යනවා. නමුත් රෑ වෙනකොට එයා යන්නේ සඳ මහරජුරුවන්ගේ රාජධානියට ගියාට පස්සේ රටවැස්සෝ දකිනවා පින් ඇති දරුවෝ දෙන්නේ හිඟන්නෙක් එක්ක යනවා. ඔත්තු යනවා රජුරුවගාට. ඊට පස්සේ රජුරුව කියනවා හිඟන්නට මාලිගාට එන්න කියලා. ඊළ විස්තරේ බලනකොට මුණුබරයි මිනිබිරි. ඊට පස්සේ කියනවා මේ චුතිකට කියනවා මේ දරුවෝ බල කොරකම් කරනවා මහ දෙන මරවුවක් දන්නෙත් නැහැ කියලා යුද්ධය පස්සේ හදනකොට කියනවා ජාලිය ඉදිරිපත් වෙලා සීයේ මේ අපේ තාත්තා හිතලා දුන්නේ අපිට කියලා දුන්නේ මේ මනුස්සගේ දෝෂයක් නැහැ. මේ මනුස්සයා හරිම ක්‍රූරයි. මේ මනුස්සයා හරිම අපිට නංගිට විශේෂම තැළුවා. නමුත් මේ මනුස්සයා කිසිම දෝෂයක් නැහැ මේ මනුස්සයාගේ. එයාගේ හැටි. ඊට පස්සේ කියනවා සන්ත මහරජුරෝ කියනවා <coughs> මට මේ දරුවෝ විසඳන්න බේර ගන්න ඕනේ. ඉතින් ජාලිය කියනවා අපේ තාත්තා කිව්වා අපි දෙන්න බේරනවා නම් කවුරු හරි රත්තරන් බර සමාන රත්තරන් දීලා තමයි බේරන්න පුළුවන් ලන්සුවක් තියලා දුන්නේ කියලා. ඒතකොට සඳ මහරජුරෝ ඒ ලන්සුව මත ඉඳගෙන ජූතකර කියනවා මම මේ ලන්සුව දීලා ගන්න ලෑස්ති. දරුවෝ දෙන්න ගන්න ලෑස්ති කියලා. ජූතකයා කියනවා හරි ඉතින් බරට රත්තරන් හම්බ වෙනවා නම් කමක් නැහැ කියලා ඒ රත්තරන් ගබඩාවෙන් ගේනකම් මිනට කන්න දෙනවා. කන්න දුන්නාට පස්සේ කාලා කාලා කාලා වැඩිපුර කාලා මිනිහ මැරලා යනවා. අච්චර අර වෙහෙසෙන් අච්චර දුකේ හිට මිනිස්සයා ගෙදර ගියාම කාලිත් මොනවද කවලා තියනවනේ මෙතෙක් කාල කාලි කවුවා දන්නවනේ ඔයගොල්ලෝ. දැන් එහෙමද රාජභෝජනේ හම්බෙච්චාම කාලා මැරෙනවා. අන්න වගේ තමයි අර දරිද්‍රතාවයෙන් යුක්තව සඳ මහ රජුණන්ගේ රාජධානියට ගිහිල්ලා දරුවෝ නිදහස් කළ රත්තරන් දෙන්න ඉස්සලා දීපු බත්තික කාලා මැරෙනවා. ඒ වගේ තමයි යෝගාවචරයත් ආනාපානයේ මුලැමැදාග දකිලා ඇති වෙන සතුට නිසා ආධ්‍යාත්මික ජීවිතේ මැරෙන. කොච්චර මැරෙනවද කියනවා දැන් මම ධ්‍යාන ලැබලයි කියනවා. මම රහත් වෙලයි කියලා කියනවා. මට අභිඥා පහළ වෙලයි කියනවා. මට සුවකිරීමේ සේවාවල් පහසු වෙලා තියෙනවා කියනවා. নানা ප්‍රකාර මල් මල දාගන්න. දැන් මට පස්සේ ඉතාමත්ම කලාතුරකින් කෙනෙක් තමයි මේ හම්බ වෙච්ච ආධ්‍යාත්මික වස්තුව Tamanda තරම් වෙන විදිහට මේකේ අවස්ථානුකූල ප්‍රයෝජනය අරගෙන ප්‍රායෝගික සාපේක්ෂ තේරුම අරගෙන ඉදිරියට යන්නේ කලාතුරකින් කෙනෙක්. මොකද ඒ තරම්ම තද දරිද්‍රතාවයක ඉන්නේ මේ ඥාන ලබනද සතිය ලබනද සමාධිය ලබන. ඔක දෙනකොට දෙන්නේ දඩස් කාලයකමද. දීපු ගමන් බොහෝම කලාතුරකින් එනකොට තමයි ස්මෘත්තාව හම්බ වෙන්නේ නැතුව කනකොට මගදී නතර කරන්න පුළුවන්. ජීවිතයට වෙච්ච වැඩේ වෙනවා. හැබැයි ඒක හතකට හොඳයි. මොකද හේතුව මේ දැන් අවුරුදු 4 ඉඳලා භාවනාවක් නොකරපු ලෝකයක් නෙමෙයි. ඉතින් ඒ ලෝකේ කියලා භාවනා කරලා මේව ලබන එක හොඳයි. නමුත් අපේ සරුවච්චන් වහන්සේ කොච්චරක් ප්‍රඥාව තියෙනවද කරුණාව තියෙනවද කියනවනම් උන්වහන්සේ මේ සිටියේම ඇඳලා මෙන්න මෙතන මේ මේ වගේ බොරු වලවල් වගේක් තියෙනවා මෙන්න මෙතන මේ මේ වගේ කටුකොහල් වගේක් තියෙනවා මෙන්න මේ මේ විදිහට ඇම තියලා කියනවා කියලා ඔක්කොම ප්‍රස්තාර කළා තියෙනවා මෙන්න මේ ප්‍රස්තාරේ තේරුම් ගන්නට බෑ රූපේ හරහා ගිහිලා ඒ ප්‍රස්තාරේ ඊගාව හරි නිදන් වදුල වගේ ඊගාව සංඥාව දකින්න වේදනාවට බහිඳෙනවා වේදනානුපස්සනාව හරහා තමයි යෝගාවචරය ගොඩේීමේ එහෙම නැත්නම් මේ වගේ දුෂ්කරතා ලැබුණත් පහසුකම් ලැබුණත් දුෂ්කරතා එතන තියලා පහසුකම් මෙතන තියලා මැදින් ගමන් කිරීමේ වැඩපිළිවෙලදී මේ වේදනාව නැත්නම් අර රූප වේදනා සංඥා සංඛාර විඥාන කියනකොට රූප ධර්මයේ සාර්ථකත්වයේ හරහා රූප ධර්මයේ තුලින් ලබන සතිය හරහා රූප ධර්මයේ තුලින් ලබන සමාධිය හරහා වේදනාව වේදය විඳීම කියන චෛතසිකයේ තියෙන ප්‍රකෘති తত্ত্বය එයා කවුද කියන එක දන්නේ නැතුව ගියොත් එක්කෝ වේදනාවේ දුෂ්කරතා නිසා භාවනා නැගිටලා යනවා මට ආනාපාන තේරෙන්නේ නැහැ එහෙම නැත්නම් මේ ගුරුවරයා හොඳ නැහැ මේ භාවනා මධ්‍යස්ථාන කරලා ගමලා යනවා එහෙම නැතුව හරි ගියොත් ගුරුවරටත් වැඩිය මම දැන් rahat වෙලා තියෙන කියලා එයා මේ ඊර්ෂ්‍යාවටයි මේ මට මං කියන දේ ගණන් ගන්න නැත්තේ කියලා ඒ ගුරුවරයා පහත් කළා සලකනවා. ඒක කමඨාන් සුද්ධ කරන්න ගියාම ගෞරව වෙන්නේත් නැහැ. එතන තමයි වෙන්නේ. මෙන්න මේ දෙකට නොයෑම පිණිස සරුවචන් වහන්සේ මේ සුපටිපන්න ගුණය වේදනාව හරහා විචතර කරාට පස්සේ යේ කේච බික්කවේ සමනාවා බ්‍රාහ්මනාව ඒවං වේදනාය අභිඥාය ඒවං වේදනා සමුදයං අභිඥාය ඒවං වේදනා නිරෝධං අභිඥාය එවං වේදනා නිරෝධගාමිනී පටිපදං අභිඥාය වේදනාය නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා හරියට ආස්වාසේ මුලක් දැනගෙන මැදක් දැනගෙන අගක් දැනගෙන අග දැකීමෙන් ආස්වාස් ප්‍රස්වාස රූප ධර්ම ගෙවන් කිරීම දැක්කා වගේ වේදනාවේ මුලක් දැනගෙන මැදක් දැනගෙන අගක් දැනගෙන අග දැකීම හරහා වේදනා ගෙවන් කිරීමේ ඊගා පාඩම දන්නේ නැති වුණොත් රූප ධර්ම හරහා ගියේකන අර වගේ අමාරුවක වැටෙනවා. ඒකද ලොකු ස්වාමීන් වහන්සේ ඒකත් මම හිතන ත්‍රිපිටකෙම ගත්ත නිදර්ශනයක් වෙන්න ඇති. ලොකු ස්වාමීන් කියලා තියෙනවා ආනාපානේ මුල් හරියේ ආශස් ප්‍රසවාස වේදනා ශබ්ද හිතිවිලි මැද යන්තම් කොහොම හරි ඉදිරියට ගෙනියනවා කරගෙන යනවා එහෙම නැත්නම් භාවනා විශ්වාසය ලැබනවා කියන එක හරියට මේ වන ඉන්න මේ සර්පයෝ ඉන්න කටුසර කැලයක් අස්සේ රාය අන්ධකාරේ වැස්සේ කටු හීරීගෙන රිංගගෙන යනවා වගේ වැඩක් කියලා. කටු කොහලක් අස්සේ රිංගගෙන හතර කුරින් යන ගමනක් තමයි යෝගාවචරය ඉස්ලාම ආනාපානිය අල්ලගන්නේ. ඉතින් මේක මේ කටුකොල ගෙවම් කරාට පස්සේ කටුකොල උඟ දිනේ කටුකොලදී මේ හිරිකිත නිසා නතර වෙනවා, සර්ව බය නිසා නතර වෙනවා, වනමුර්ගෝ නිසා නතර වෙනවා. එතෙන් ගියාම කොයි යනවද කියලා දන්නේ නැති නිසා නතර වෙනවා. ඒ තරමටම අන්දවන්ත කරනවා. ඒ තරමටම මුළු ගමනම නන්නත්තර කරනවා. මොකටද මෙච්චර විඳවන්නේ? මොකක්ද මේක ඇති වැඩි කියන තැනට යනවා. යම් වෙලාවකට මේ කටුකොල ගෙවම් කරුවට පස්සේ ආට වෙල්ලිලියක් හම්බ වෙනවා. එතකොට ආට හිටගෙන යන්න පුළුවන්. හඳ පායලා තියෙනවා. එතකොට ඉතින් අපේ මෙච්චර තිබුණ කටුකොහලක් නැතුව දැන් කෙලින් යන්න පුළුවන් කියලා වේගෙන් යන්න ගිහිල්ලා වෙල්ලිලේ තියෙන මඩ ගොහරුව එරෙනවා. මෙච්චරලා ගිය බොහෝම අමාරුවෙන් අඩියක් තියෙච්චා. නමුත් අර වෙල්ලේලිය මඩගවුරු එරෙනවා කියන එක ඒ සාර්ථ අර දුෂ්කර විඳීම් වේදනා හරහා ගියාට පස්සේ යෝගාට හමුන විශාල ශරීරේ පහසුකම් ආලෝක ඒ වගේම ඔය උපක්ලේශ ධර්ම 10ක්. ඔය 10ෙම ගිලෙනවා. 10 නොගිලී ඉන්නනම් කටුකොහල මෙහෙමයි වෙල්ලෙලිය මෙහෙමයි මේ දෙක හරහාම නොඇටි මඩේ නොඑරි යෑමට නම් වේදනානුපස්සනාව. වේදනාව කියන එක දැනගන්න. ඉතින් එතනදී කොහොමද මේ යෝගාවචරයා මේ රූප ධර්මයේ ඉඳලා නාම ධර්මයට නැත්තම් කායනුපස්සනාව ඉඳලා වේදනානුපස්සනට මාරු වෙන්නේ කියලා එහෙම සම්දිස්ථානයක් නැහැ. මේවා නිකන් සරල සමාන්තරව ගමන් කරනවා. නමුත් යෝගාචර බහුසුත්තතාවේ තියෙනවා නම් යෝගාවචරයා අසුවිරු තැන් ඇතිනම් එයාට තමන්ගේ අත්දැකීමත් එක්ක මේ ත්‍රිපිටකයේ සඳහන් මේ ඉගැන්වීම සම්බන්ධ කරගන්න පුළුවන්. ඒකට නිදර්ශන තමයි මම කිව්වේ ආනපානෙට මුණට දාලා මුණ දාලා මුල දකින්න වෙලාව මුලත් එක්ක මැද දකින්න වෙලාව හරි කටුකොහලක්. මේ බොහොම වෙහෙසෙන් කරන්න වෙන්නේ. ඉතින් මේ වෙලාවේදී කමඨාන් සුද්ධ කරන්න ගියත් හරියට පසුගා පසුබාන. ඒ වගේ කියන්න දෙයක්වත් නැහැ. හරියනට වැඩිය පරියන්ක වරදිනවා. ඉතින් ඔහොම කරලා කරලා කරලා කරලා ආනපානේ මුලමදාග දකින්නකොට ඒ යෝගාවචරයට ඒ ඒ දුෂ්කරතා හරහා ගිහිල්ලා ලැබෙන පුංචි ආලෝක සංඥාවක් නැත්නම් ආනපානේ හොඳට ගිවන් වෙන තනක් එහෙම නැත්නම් කයේ සැහැල්ලුවක් එහෙම නැත්නම් භාවනා ඉබේ කරක දෙන්න වගේ ගති වගේ පහළ වෙන පටන් ගන්නවා. අන්න එතනදී මේ කාය අනුපස්සනා මොකද්ද වේදනා අනුපස්සනා මොකද්ද කියන එක වෙන් කළ දක්වනවා කියන එක තීක්ෂණ නෝනකින් මිස බැලු බැලමට පේන්නේ නැහැ. නමුත් ඒකේ ආරයක් තියෙන බව ਸਰවඥාන්සේ ප්‍රකාශ කරනවා. රූපේ පිළිබඳ අවබෝධ කරගන්න යනකොට ඉස්සල්ලා හම් වෙන්නේ දුක් වේදනා. ඒ දුක් වේදනා සුඛ වේදනා මතින් ප්‍රතිස්ථාපනය කරන්න වෙනවා. ඉස්ලාමයේ දුක් වේදනා චේතෝ ලොකුලා ශ්‍රද්ධාව වුණා. ගොඩාක් නැවත නැවත කිරීමේ ආශාව ඕනේ. කරලා කරලා කරලා යනකොට මේ දුක් වේදනාව සුඛ වේදනා මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරනවා. එතකොට යෝගාවචරය අර ජීවිතකට හම්බෙච්ච කෑම වගේ කාලා නැහැ. එහෙම නැත්නම් ඉස්මෘත් වෙනකන් කනවා. අර සුඛ වේදනාවනේ. මෙතනදී ඒන සුඛ වේදනාව ප්‍රමාණිත කාලා අදුක්කම සුඛේ මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරනවා කියන එක මම හිතන්නේ පළවෙනි වතාවට යෝගාවචරය මේ උපේක්ෂාවට එහෙම නැත්නම් නොසැලෙන ගතියට රූප හරහා වලට වැඩිය වේදනාව හරහා ලොකු අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා. ඒ අභියෝගේ රූප යෝගාවචරයේ ආධ්‍යාත්මයේ බොක්කටම තට්ටු කරනවා. අඩියටම අත දානවා. ඒ නිසා කලාතුරකින් කෙනෙකුට තමයි ඒක දැනගන්න පුළුවන්. ඒක නැත්නම් ඒක හරහා යන්න පුළුවන් ඉන්නේ උපමාවක් වශයෙන් කියනවනම් මේ භාවනා කරගෙන යනකොට ආස්වාස් ප්‍රසවාසයේ කියලා මම මේ ගත්තට පිම්බීම හැකිලිමත් ඔච්චරයි. සක්මන් කරන හැම වෙලේ වම දකුණත් ඔච්චරයි. එදිනදා ජීවිතය හැම වෙලේ කොයි එකත් එකයි. ඔය ඕනෙම රූප ධර්මයක් අපිට සම්බන්ධ වෙන්නේ අපිට කියන්නේ මට නැත්නම් මමයට නැත්නම් මාන්නෙට නැත්නම් තෘෂ්ණාවට සම්බන්ධ වෙන්නේ වේදනාව හරහා. ඒක චිත්ත වීදිය පැත්තෙන් බලනකොට චක්කුංච පටුච්ච රූපේච උපද්දති චක්කු විඥානං චින්නං සංගති භස්සෝ භස්සපච්චයා වේදනා ඉතින් මේ රූපේට ඇහැට රූපයක් එල්ල වෙනවා. මුලිච්ච වෙනවා. එතකොට හිත එතන උපදිනවා. නැත්නම් හිත චක්කු විඥානේ බාටපත් වෙනවා. ඉතින් රූපෙත් තියෙනවා නම් ඇහත් ප්‍රකෘති නම් හිතත් එතන බලන හිතක් තියෙනවා නම් මේ තුන එකට යම් තා තියෙන තාකල එකට ස්පර්ශය කියනවා. එතකොට එයා විඳින්නේ රූප විඳින්නේ රූප බලන්නේ බාටපත් වෙනවා. මෙතෙන්ද එනකම්ම ඒ චිත්ත ප්‍රවෘත්ති හරීම පිවිතුරුයි. බුදුහාමුදුරන්ටත් පහළ වෙන එක විදිහට, දේවදත්තට පහළ වෙන්නෙත් එක විදිහට, පෘථජනට පහළ වෙන්නෙත් එක විදිහට. මේ වේදනාව ආපු තැන ඉඳලා තමයි මේකේ මනාපමනාපකම පහළ වෙන්නේ. ඉතින් එතෙන්දී යෝගාවචරයට බෞසුත භාවේ නැත්නම් ඒ රූපෙත් කෙලෙස් නැහැ, ඇහෙත් කෙලෙස් නැහැ, ඇහි උපදින හිතෙත් කෙලෙස් නැහැ. මේ තුන එකතු වෙලා විඳීමේදී එතනදී තමයි අපි මේක සැප වේදනාවක් මේක දැක්කා හොඳයි මේක නොදැක්කා හොඳයි දිට්ඨ මංගල සුත මංගල මුත මංගල කියලා මේ දැකෙන දැක්කට පස්සේ තමයි කෙලස් දෝරේ ගලන පටන් ගන්න. රූපේ කෙලස් නෑ. ඇහි කෙලස් නෑ. ඒ රූප බලන හිතේ කෙලස් නෑ. මේක හරි අමාරුයි කෙනෙකුට තේරුම් ගන්න මොකද ඒ තරම්ම මිනිස්සු අඳුනගෙන තිනවා මේක කෙලස් ජනක රූපයක් මෙලස් කෙලස් නැති රූපයක් කියලා. ඒ නිසා කෙලස් රහිත රූප වලට අසභ්‍යයි කියලා අපි බනිනවා. ඒ වගේම ලස්සන රූප වලට අනේ මේක දකින්න නැත්නම් හොඳයි කියලා ෆොටෝ අරගෙන ලොක් කරලා පිටියේ ගහගෙනත් තියෙනවා. මොහොත සරුවචනාංශ කියනම කෙලස් ජනක රූප කියලා જાතියක් ඇත්තෙත් නැහැ. එහෙම නැතුව පිම්බර කියලා රූප જાතියක් ඇත්තෙත් නැහැ. රූපයේ කෙලස් නැහැ. ඒ වගේ මේක ඡායාව වැටෙන අපේ ඇහි ඔපේ මොනම කෙලෙසයක්වත් නැහැ. ඊට පස්සේ මේ දෙක එකතු වුණාට එතන හිත පහළුනේ නැත්තම් පෙනෙන්නේ නැහනේ. හිත වෙන තැනක ඉඳලා හිතන් පෙනෙන්නේ නැහනේ. හිතත් එතන හිටියා නම් ඒ කොච්චර අසුචි දැක්කත් රත්තරන් දැක්කා. බුදුහාමුදුරුවෝ දැක්කත් දේවදත්ත දැක්කත් ඒ දර්ශනයේ මේ තාක් කෙලස් නැහැ. නමුත් දකින්නවත් එක්කම වේදනාව වෙනවත් එක්කම අපේ පරණ මතකයෙන් කියනවා බුදුන් නම් හොඳයි දේවදත්ත නම් එපා. රත්තරන් නම් හොඳයි අසුචි එපා කියලා. එතකොට තමයි මනාපමන අපේ පහළ වෙන්නේ. ඉන් එහාට අනාතයි අසරණයි කක්ක කරගෙන ගාගෙන අනාගෙන යන ගමනක් තියෙනවා. ඉතින් කාටද පුළුවන්නේ අර ආනාපානය හරහා උපයාගත්ත සතිය ඒ වේදනාව එන්නකොටම එළඹ සිටින්න. රූපයක් දකිනකොට මේ ළඹ සිටින්න. සද්දයක් ඇහෙනකොට මේ ළඹ සිටින්න. ගඳක් දකිනකොටම රසක් පහසක් එනකොටම නැත්නම් ආස්වාස ප්‍රසවාසය හරි කමන්නේ. ඒ ස්පර්ශය එනකොටම එළඹ සිටින්න. එහෙම නැත්නම් මට ආදා භාවනා හරි ගියයි කියලා ඒ භාවනාව පිළිබඳ සතුට පහළ වෙනකොටම ඒකට එළඹ සිටින්න. අද මගේ භාවනාව හොඳ නැහැ. අද මට බොහෝම වේදනාධික දවසක් කියලා ඒ හිතවිල්ල එනකොටම එළඹ සිටින්න පුළුවන් නම් ඒ වගේ මේ යෝගාවචරයට බෞසුත භාවයේ තියෙනවා මේ දක්වා සංසිද්ධිය කිසි කෙලෙසයක් නැහැ. මෙන්න මේ අරමුණත් අරමුණේ වේදනා චෛතසිකයේ පහළවීමත් එක්කම uppajjati මනාපං uppajjati අමනාපං කියලා මනාපමනාප දෙක පහළවීම ඇති වෙනවනම් අනිවාර්යයෙන්ම අන්න ඒ පුද්ගලයාට පෘතජනය කියලා කියනවා. වෙන විදිහට කියන්න බලන්න පෘතජනයට ඕනම ඇහැට රූප, කණ්ඩ, ශබ්ද, ගන්ධ, රස, පහස කියන කොයි එකක් හැප්පුණත් එක්කම නාපේ එක්කම නාපේ පහළ වෙනවා වෙනවාමයි ඒක තමයි සහජාසය කියන්නේ. ඒක තමයි පුරුද්ද කියන්නේ. ඒක තමයි ඇබ්බැහිය කියන්නේ. ඒක තමයි රුචි අරුචිකම් කියලා කියන්නේ. අපි මේ ප්‍රකාශය ටික සැලකිල්ලෙන් කරන්න වෙන්නේ. නමු සම්මත ලෝකේ නම් වරදින්නේ. නමුත් මේ මනාප පහළ වෙනකොටම අමනාපේ පහළ වෙනකොට මේක දැකගත්තොත් ඒ යෝගාවචරයට පුළුවන් නම් රූපයක් දැක්කා ඒක මනාප රූපයක් මම රූපයක් දැක්කම ඒක අමනාප රූපයක් කියලා දැකීම මෙනෙහි කරන ගමන් නැත්නම් දැකීමට එළඹ සිටින ගමන් මනාප අමනාප දෙක වර්ගීකරණය කරලා බෑග් දෙකට දාන මේව මනාප රූප මේක අමනාප රූප කියලා. ඇහෙන සද්දයක් පාසා අල්ලන්න පුළුවන් මේ සද්දේ මංගලයි මේක හොඳයි. මේක නායනවනම් හොඳයි. මේක දුමංගලයි මේක නරක කටුක සද්දයක් මේ උලමගේ අඬවාගේ ඒ වගේම ගඳක් සුගඳක් එනකොට මේක සුබයි මේක හොඳ ගඳක් මේක මිහිරි මේක නරක ගඳක් මිහිරි ගඳක් නැති ගඳක් කියලා වෙන් කරලා වෙන් කර ගන්න පුළුවන් ඒක දිවට රසක් එනකොට මේක මිහිරි මේක අමිහිරි කියලා වෙන් කර ගන්න පුළුවන් කයට පහසක් එනකොටම මේ වේදනා සුඛ වේදනා දුක් වේදනා කියලා වෙන් කර ගන්න පුළුවන් හිතට එන හිතවිල්ල පාස මේක මංගල හිතවිල්ලක් මේක දුමංගල හිතවිල්ලක් කියලා වෙන් කරගන්න පුළුවන් නම් කවදා හෝ ඒ යෝගාවචරය මේක මම මේ උපකල්පනය කරලා කියන්නේ කවදා හෝ යෝගාවචරයේ රූප මනාපමනාප දෙක බෑග් එකට දැම්මොත් දවසක් ඇතුළත තේරෙයි විශාල රූප જાතියක් තියෙන එක මනාපත් නැති අමනාපත් නැති. ඒව කවදාකවත් මතකෙට යන්නේ නැහැ. ඒව සිද්ධියක් වෙන්නේත් නැහැ. කේස් එකක් වෙන්නේ නැහැ. අපේ මතකෙට යන්නේ අපි මේ නඩු කියන්නේ උග්‍රව මනාප වෙන සහ උග්‍රව අමනාප වෙන දෙකට පමණයි. ශබ්දවලත් අපි ගොඩාක් <clears throat> සිද්ධියක් ඇති කරගන්නේ කිරන්නේ මනින්නේ එහෙම නැත්නම් වග වෙන්නේ මනාප සාමනාප දෙකට විතර. උග්‍රව මනාප සහ උග්‍රව අමනාප දෙකට විතරයි. ගඳෙත් එහෙමයි රසෙත් එහෙමයි පහසෙත් එහෙමයි. ඒ නිසා ඒව දාලා බැලුවොත් අපිට තේරෙවි අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් විශාල රූප රාශියක් දකිනවා. ඒ රූප තියාගත යුතු, මතක් කළ යුතු වටිනා රූප විදිහට අපි සලකන්නේ. මොකද ඒක රූප මනාපත් නෑ, අමනාපත් නෑ. ඒ වගේම ශබ්ද ගොඩාක් ඇහෙනවා. ඒ ශබ්ද වලින් බොහොම ටිකයි අහුවෙන්නේ මනාපමනාප දෙකට විශාල ශබ්ද ගානක් තියෙනවා. ඒකෙන් අපිට කිචි කැවෙන්නේ නෑ. ඒක අපිට ඉඟි වෙන්නේ නෑ. ඒක අපි කුප්පන්නේ නෑ. ඒකෙන් අපිට සිද්ධියක් ඇත්තේ නෑ. මතකෙට යන්නේ නෑ. අන්න ওই විදිහට බලනකොට අපි යම්තා රූප ප්‍රමාණයක් මනාපත් නැහැ අමනාපත් නැහැ කියලා අතහරිනවා නම් ඒ රූපකින් කවදාකවත් අපිට කෙලෙසක් පහළ වෙන්නේ නැහැ. යම් රූපයක් මනාප වෙනවා නම් අමනාපයක් කරනවා අනිවාර්යයෙන්ම කෙලෙස් පහළ කරනවා. ඒ නිසා අපි කොච්චර අමනද අපි කොච්චර තකතිරුද අපි කොච්චර මෝඩද කියනවනම් රූපයක් බලලා කෙලෙසෙන්න පුළුවන් ටික විතරක් මල්ලේ දාගන්න. නික්ලේශී වෙන්න පුළුවන් ඒ රූප සියල්ලම විසිකල දාන්න. කුෂිකල දාලා කියනවා හරි ශෞතුයි අද දැකපු දේ හරි නෑ ඒක ඊට පස්සේ උඩ දාගෙන අත් දෙක උඩට යනවා අද්දනන් දැක්කා මරු දැක්මක් කියලා කමටහන් සුද්ධ කරන්න කියන මොන දිහා බලනකොට පේනවා ඉතින් වචන කියන්න ඕනේ ඒ විස්තර කරන තාලෙම පේනවා අපි කොච්චරක් මේ කුප්පණ දේවල් වලට කැමතිද අපි කොච්චරක් අර අවශ්‍යන දේවල් වලට කැමතිද කියලා අපි මුළු ජීවිතේම හැදිලා තියෙන්නේ අන්න අර මනාපමනාප දෙකෙන් පමණයි නමුත් කොච්චරක් ගිලිහෙනවද නොකිය ඇරෙනවද නොදකින්නවද සම්බන්ධ නොවෙනවද කියලා බැලුවොත් විශාල ප්‍රදේශයක් තියෙනවා අපි දකින්න රූප දැකීමත් ඇත්තම සිද්ධ වෙනවා එකෙන් කවදාකවත් කෙලෙසෙන්නේ ඇහිීමකුත් සිද්ධ වෙනවා ඒවෙන් කෙලෙසෙන්නේ නැහැ ඒව අපිව කුප්පන්නේ නැහැ ඒව අපිට රස නැහැ ඒව අපිට නිකන් ඇල්ලතර වගේ ගඳත් එහෙම රසත් එහෙම පහසත් එහෙම අපි මේකෙදි මේ ආශ්වාස ප්‍රශ්වාස දෙකට දැම්මුත් ආශ්වාස ප්‍රශ්වාස දෙක අපිට සම්බන්ධ වෙන්නේ ගොරෝසු වෙලා නාය පුරවාගෙන පීරාගෙන යන වෙලාව විතරයි. ගොරෝසු වෙලා ප්‍රශ්වාසය පිට වෙනකොට විතරයි ආශ්වාසය ප්‍රශ්වාසයට මාරු වෙන තැන ආශ්වාසය ප්‍රශ්වාසය මොකක්ද අපිට සංඥාවක් දෙනවා ඒක අපිට ගෝචර වෙන්නේ නැහැ. මුත් ආශ්වාසය ප්‍රශ්වාසය කරන හැම වෙලාවකම මේ මාරුව සිද්ධ වෙනවා. නමුත් අපිට කවදාකවත් ඒක අහුවෙන්නේ නැහැ. මෙන්න මේ ප්‍රදේශයේ තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. මේක හරහා තමයි නිවෙන තියෙන්නේ. නම කොච්චර කල්යයිද කියලා හිතනද අර ගොරෝසුට පේන ආස්වාසිය කියලා කියන්නේ ඒකාන්තයක්. ගොරෝසුට පේන ප්‍රසවාසිය කියලා කියන ඒකාන්තයක්. ওই දෙකේ ඉන්නා තාක්කල් අපිට නිවන් පාරක්වත් නිවනට දිශාගත වීමක්වත් මානසිකාරයක්වත් යොමුවක්වත් නැහැ. මේ ආශ්වාස ප්‍රශ්වාස දෙක අතරමැද තියෙන මේ හිෂ්ඨන නොදැනෙන තැන නොකිපෙන තැන කෙලස් නැති දැන මධ්‍යම ප්‍රතිපදාට කෙලි යන්නේත් නැහැ හිත. අපේ හිත කවදාකවත් ස්වභාවයෙන් ඒකට යන්නේත් නැහැ. මෙන්න මේකට ගැනීම සඳහා බුදුහාමර බොහොම ලස්සන ට්‍රික් එකක් සෙල්ලම් කරනවා. මොකද අපේ හිත හැමදාම කැමැති ආරම්භය බලන්න. අපි දකින්නේ ආරම්භේ මංගල විදියට. ඉන්සා බුදුරජාණන් ශ්‍රී කියන හොඳයි දැන් බබාට හොඳට ආනාපාන තේරෙනවනේ. ආ එහෙනම් ආනාපානේ ආරම්භය බලන්නකෝ. ආශ්වාසය ආරම්භය බලන්නකෝ ප්‍රශ්වාසය ආරම්භය බලන්නකෝ කියලා හට ගන්න තැන බැලීමට අපේ හිත සංසාරගතව පුරුදු වෙලා තියෙනවා. හට ගන්නකට දැක්කොත් හටගෙන ගොරෝසුලා ගෙවම් කරන තැනට යනවා බුදුහාමර හොඳටම දානවා. නමුත් අපි ස්වභාවයෙන්ම ගෙවම් කරන තැන දකින්නේ අවමංගල්‍යයක් විදියට. නාස්තියක් විදියට, ඡයවීමක් විදියට, වැයවීමක් විදියට අපේ සාහිත්‍ය කිසිම තැනක නැහැ මේ සිද්ධිය ඉවර වෙන පැත්ත ගැන බලනවා කියන්නේ. මොකද බුදුහාමුදුරු දන්න එතන තමයි අන්තිම ප්‍රතිපදාව තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන්සේ මේ ආරම්භයේ පෙන්නලා, මැද පෙන්නලා, අගට lessල වැටෙන්න ගන්නවා. lessල වැටෙන්නලා කියන උතනට තමයි යන්න අන්න මේක වේදනාව හරහා විස්තර කරන්න ගියාම රූප හරහා අමාරු විස්තර කරන්න. අහුවෙන වේදනාහාර තමයි විස්තර කරන්න වෙන්නේ. ඒ වේදනාහාර විස්තර කරනකොටත් සූක්ෂම වශයෙන් නෙවෙයි ගොරෝසුට විස්තර කරන්න පුළුවන් ආනාපානෙ පටන් ගන්නකොට දුෂ්කරතාහාරය යන්නේ. ඒතකොට අපි දුක් වේදනා දකිනවා. ඉතින් දුක් වේදනා එනකොට මූණ පැංගිරි කරගෙන ඇඹුල් කරගෙන গিදර යන්නත් හිත හිත තමයි කමඨාන් සුද්ධ කරන්නේ. නමුත් එතකොට සිද්ධ වෙනවා වේදනා චෛත්‍යය හරහා පෙන්නකොට ඒ චුල්ල වේදාල සූත්‍රේ මතක් කරලා තියෙන විදිහට මේ වේදනාව දුක් වේදනාව ගන්නකො දුක් වේදනාව දැන් ඇවිල්ලා මැදට ඇවිල්ලා තමන් අම්බරනවා පුච්චනවා කපනවා කොටනවා තද කරනවා කන්‍යම් මරණ්‍යම් කිය කිය දඟලන වෙලාවෙ ඉන්නකොට ඒ යෝගාවචර කතා කරන වචන වලට වැඩිය මූණින්ම පේනවා ඕම දුෂ්කරව තමයි ඉන්නේ කියලා. ඒ හොඳ ෆොටෝ එකක් තියෙනවා මයි ළඟ ඕනනම් ඒක තිබුණාට බාර බුද්ධ ධර්ම පත්‍රයේ සරුවචනසේ දුෂ්කර ක්‍රියා කරනකොට තිබුණ ඇට සැකිල්ල පොඩ්ඩක් දිහා බලපුවාම හිතෙනවා ඒ පලාතකටත් තව ගිහිල්ලා නැහැ. මෙහෙම වෙයි කියලා හිතලා මේ විඳවන්නේ. ඒත් කමක් නැහැ. හැබැයි එතකොට එතකොට ඉන්නේ මේ දුක් වේදනාවේ මැද. අනිත් දවසෙත් වාඩි වෙනකොට කියනවා මේ දුක් වේදනා නොදැරිය හැකි මට්ටමට ආවේ කොතන ඉඳලාද කියලා බලන්න කියලා. දැන් අපි ආනපන්නේ බල බල යන්නේ. ආනපන්නේ බල බල යනවා. අපි දන්න විනාඩි 20 30 යනකොට ඔය යකා එනවා. අපි අසතිමත් නම් අපි ප්‍රමාද නම් අපිට පේන්නේ දැඩි වෙච්ච ඝන බහල වෙච්ච කපන කොටන පුච්චන වද දෙන වේදනාව. මේකෙන් වේදනානුපස්සනාව හරහා මධ්‍යම ප්‍රතිපදාට යෑමේ උපක්‍රමයක් විදිහට සරුවචනාංශය මතක් කරනවා මේ වේදනාව මෙච්චර ඝන බහල වුණේ කොහේ ඉඳලා ඇවිල්ලාද කියලා දුක් වේදනාවේ දුක් වේදනාවේ හටගන්මේ ඉඳලා ගොරෝසු වෙන තැනකම් බලන්න යන්න ඒක ලොකු ජයග්‍රහණයක් අර ආස්වාසයේ මුල බලන්න වගේ. අන්‍යම බලාන ගියොත් ඒ යෝගාවචරයට සාර්ථක යෝගාවචරයට දැරීමේ ශක්තියක් ඇති යෝගාවචරයට දවසක lessලා ගිහිල්ලා වගේ දුක් වේදනාවේ නිමාව දැක ගන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. අන්න ඉතින්දි බුදුහාමගෙන කොච්චර දුකට දුක වින්දද ඒහා සමාන දුක් වේදනාව ගෙවෙනකොට සැපක් ලැබෙනවා. නමුත් ඒකට දකින්න බැරි අපට මොකද අර දුක් වේදනාව කෙරේ තියෙන පටිග අනුසේ නිසා. දුක් වේදනා එනකොටම මුණ පැංගිරි කරගන්න නිසා. දුක් වේදනා එනකොට ඒකට කලහපනින්න නිසා. දුක් වේදනා එනකොට නැත්තකින් නොපතන් කියන හැඟි වෙන නිසා අපිට ඉවසන්න බෑ. පුංචිෝ දුක් වේදනාවක ගෙවම් කරන පැත්ත දකින්න. ඒ නිසා ඉවසලා මේ බුදුහාමුදුරු කියන්නේ බොහොම ගැඹුරක් රූප කර්මත්තාන වැඩි ගැඹුරක් කියන්නේ නිසා වේදනාවක් එනකොට වේදනාව හට ගන්නා තැන ඉඳලා බැලුවොත් ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩි වේගෙන යන හැටි ගිහිල්ලා උග්‍ර වේදනා නෙවෙයි නොදැරිය හැකි වේදනා නෙවෙයි ජීවිත තර්ජන දෙන වෙන සමහර වේදනාවල ගෙවම් කරන පැත්ත බලන්න පුළුවන්. එතකොට පෙන්නවා හට ගන්නත් දුකක් මැදත් දුකක් නමුත් දුක ප්‍රකට තරමට ගෙවෙනකොට සැපක්. මේක දකින්න බැරි දුක් වේදනා පිළිබඳ අපි අපි ළඟ තියෙන නරක ආකල්ප නිසා. ඒ නිසා වේදනාව බලනකොට මතු කරන විඳීම විතරක් නෙවෙයි ඒක දකින හිතේ පසුබිම් tire තියෙන්නේ තරහද තියෙන්නේ ආශාවද කියලා දකිනවා කියන එක මෙනෙහි කිරීමේ අතිසූක්ෂම දක්ෂතාවයක්. නිසා වේදනාව දකින්නකොට දුක් වේදනාවක් නම් අපිට ස්වභාවයෙන් දැනගන්න පුළුවන් යටින් තියෙන නන්දකින් නොපතන් කියන තරහව. සැප වේදනාවක් නම් අනේ මේක තව වැඩි වෙනවා නම් කියන ආසාව. ඉතින් මේ වේදනාවත් එක්කම වේදනාවේ යටින් වැඩ කරන අනුසය රූප ධර්ම වලදී මේ කතාව බලන්න බෑ. වේදනාදී පමණක් බලන්න පුළුවන්. නමුත් අවාසනාවට භාවනාවේ ඉස්සලා ඉන්නේ දුක් වේදනා. නමුත් ඒකේ වාසනාව තමයි ඉවර වෙනකම් බැලුවොත් දුක් වේදනා ඉවරනකොට සැපකට යන්නේ. ඒක පෙන්වන්න බැරි වෙන්නේ මොකද්ද? අපේ හිතේ වෙනකොට පැංගිරි වෙලා. අපේ හිත කීරි ගැහිලා. අපේ හිත එපා වෙලා. ඉතින් සා පුංචි පුංචි වේදනාවල මුලැඳාක බලනවා නම් හරියටම රූපේ මුලැඳාක බැලුවා වගේ දුක් වේදනාවක නිමාව කියන්නේ සැප. ඒක දකින්න නම් දුක් වේදනාවේ මුලැඳ දෙක දකින්නකොට මේත් එක්කම යටිම මේකට තියෙන පටිඝානුසය දැක ගන්න ඕනේ කියන එක යෝගාචර හිතට වද්දා ගන්න ඕනේ. ඒක ලොකු වගකීමකින් කළ යුත්තක්. ඒක ලොකු වීරත්වයකින් කළ යුත්තක්. ඒක ලොකු ධර්ම ගෞරවකින් කළ යුත්තක්. ඒක ලොකු බුද්ධ ගෞරවකින් කළ යුත්තක්. සරුවචන ඒකට තමයි දුෂ්කර ක්‍රියා කරන රූපේ පෙන්වන්නේ ඔන්න මම මේක ඉගෙන ගන්න වෙලාවේදී මගේ ඇඟේ හැටි කියලා. ඒ නිසා දුක් වේදනාව දුක් වේ දුක් වේදනාව මුල මැද අග දකින්නවා කියන එක යෝග ජීවිතය ඉතා වැදගත් බව පෙන්වීමට බුදුරජාණන්සේ සල්ල සූත්‍රයේදී මතක් කළා කියනවා මහණෙනි මෙතන මහණෙනි කියලා කිව්වට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන හතර වර්ගය තමයි. නැත්නම් මේ සුපටිපන්න කට්ටියට මේ කතා කරන්නේ. දුපටිපන්නයි කියලා කියන්නේ භික්ෂුන් පමණක් නෙවෙයි භික්ෂුණීන් පමණක් නෙවෙයි මේ රාග ద్వේෂ මොහ දුරු කිරීම රාජ කරන හතර වර්ගයටම කතා කරන්නේ. මහණෙනි වේදනාව දුක නම් දුක් වේදනාවක් නම් ඒක පෙළන ගතිය මම කවදාකවත් නැහැ කියන්නේ කියලා තියෙනවා. මම අනිවාර්යයෙන්ම මම දන්නවා දුක් වේදනාව පෙළන ගතිය. ඒක හරියට ඇඟේ ඇහි උලක් කරනවා වගේ ඇඟේ උලක් කරනවා වගේ. උපමාවක් විදිහට කියනවා. මම දන්නවා ඒක අමාරුයි කියලා. හැබැයි මම කියන්නේ මානි එතනම තව උලක් කනනොත් නම් උන්දට කොහොමඩක් ඉවසන්න බෑ කියලා. ඒක නිසා දුක් වේදනාව එනකොට යටින් යන පටිඝානුසය දෙවෙනි උල වගේ කියලා. පළවෙනි උල සාමාන්‍ය වේදනාව. නමුත් ඒක නද්දකින් නොපතන් කියලා යටින් අර කීරි ගෑවිච්ච හිත, පැංගිරි වෙච්ච හිත නිසා මේක මහා කටුකොලක් පාටපත් කරන එදාට පරාදයි. ඒක නිසා ඉස්සල්ලා එන වේදනාව සමහරට බාහිර හේතුවක් නිසා එන්නේ. මේ කකුල තියාගෙන ඉන්නකොට කකුල තද වෙනකොට පටවි ධාතුවත් එක්ක හැප්පෙන නිසා එනවා. එතන මේක රත් වෙලා, සීතල වෙලා, කම්පන චංචල නිසා වේදනාව එන හුඟක් වෙලාවට ඒ වේදනාවට බාහිර හේතුවක් වෙනවා. දෙවෙනි උල ඇතුලෙන් එන එක. තමයි විසින්වක් කරන එක. ඇබ්බැහියට සිද්ධ වෙන එකක්. එහෙම නැත්නම් තමන්ගේ රුචි අරුචික අනුව සිදුවෙන එක. නමුත් ඊ අර මෝහ අන්ධකාරය එහෙම නැත්නම් මෙතන තියෙන පටිඝානුසය කොච්චර මත් කරනවද කියනවනම් ඒක කවදාකවත් මේ වේදනාවක් එනකොටම තමන් ඇතුලෙන් ඒකට වක් කරන අනුසයක් තියෙනවා. ඒ අනුසේ තමන් දැන නොදැන සිද්ධ වෙන එකක් මේකෙන් තමයි වැඩේ විලල් වෙන්නේ. මේකෙන් තමයි වැඩේ දරා ගන්න බැරි තත්ත්වයටපත් වෙන්නේ. නමුත් ඒක පිටින් ආපු එකක් නෙවෙයි ඇතුලෙන් ආපු එකක්. අන්නේ මේ දෙක වෙන් කරගන්න පුළුවන් නම් වේදනාව එනවා පිට හේතුවක් නිසා. ආපු වේදනාවට ඇතුලින් දාන අනුසය ප්‍රමාණය නිසා දැරියකි මට්ටම ඉක්මවට යනවා. ඒ නිසා මේ ඇතුලින් වක් කරන අනුසය ප්‍රමාණයට තමනුයි වග කියන්න ඕනේ. ඒක ඕන වෙලාවක ලෑස්තිලා පෝච්චිය තියෙන එනකොටම වක් කරන්න. එතකොට මේ සංසිද්ධියේදී පිටින් වේදනාව ඇති කිරීමට ඇති කරන කාරකේ පට ව්‍යාපෝ තේජෝ වෙන්න පුළුවන්. ඇතුලෙන් ඒකට එන කාරකේ අනුශේ ධර්මයක් වෙනවා. පිටින් ඇතුළට එන එකයි ඇතුළෙන් පිටතට එන එකයි වෙන් කරලා හඳුනා ගන්න බැන්නා යෝගාවචරය දෙකම පිටතට දාන්න. ඒකල පිටේ ඉන්න කෙනෙකුට බයි. කොහොම හරි දඩමීම කරගන්නවා මට මේක කරගන්න බැරි වුණේ මෙන්න මේක නිසයි කියලා බහිනම 50ක්වත් අඩු ගන්න යෝගාවචරයේ නොදැනුවත්කම සිතා සිටුවේ මේකට පුංචි ඉඟියක් ගන්න පුළුවන් ආස්වාස ප්‍රස්වාසයේදී හුස්ම පිට තියෙන හුස්ම ටික ඇතුළට එනකොටත් ඇතුළට ගිය හුස්ම ටික පිටතට යනකොටත් ඇතුළට යන හුස්මයි පිටතට යන හුස්මයි දෙක වෙන් කරලා අඳුරන්න බැරි නම් මම හිතනවා සාධාරණ යේ යෝගාවචරයට වේදනාවක් එනකොට අනුසේ පැත්තෙන් වැක් කරන ටිකයි පිටින් එන එකයි වෙන් කරලා අඳුරන්න බෑ. මොකද ආශ්වාසයේ දිවත් ප්‍රශ්වාසයේ දිවත් අඩු ගන්න මේ දෙක වෙන් කරගන්න බැරි නිසා. ඒ නිසා හොඳ වැඩේ තමයි ඇතුළේ ඉන හුස්ම පිටේ ඉන හුස්ම දෙක වෙන් කරලා හඳුර ගන්න තරමට අපි හුස්ම නිකන් දැකලා බලන්න ඉන්න එපා. ඒක හොඳට සවිස්තරව බලන්න. දෝවාරිකයාගේ උපමා බුදුහාමුදුරුව පෙන්නනවා ආයතනික ආරක්ෂාව පිළිබඳ දොරටු පාලෙක් කවල්කාරයෙක් මුරකාවලක් ගේට්ටුවේ ඉන්නවනම් එයා දැනගන්න ඕන මෙච්චරක් ඇතුළට ගිය දේවල් තියෙනවා මෙච්චරක් පිට වෙච්ච දේවල් තියෙනවායි කියලා ඇතුළට ගිය වගේ වෙනම රේඛාවකුත් වෙනම වගුවකුත් පිටට ගියත් වෙනම වගුවකින් තියෙනවනේ ඕනෙම කෙනෙකුට සංසන්දනය කරලා බලන්න පුළුවන් ඇතුළට ගියව පිටට ගිහිල්ලා තියෙනවද එහෙනම් මේ ගනුදෙනු සමර්ථයි. ඔක්කොම එක මල්ලේ ලියනවනම් තෝරන්න බෑ. ඇතුළේ නෙවෙයි පිටේ වෙන එක මල්ලේ නිසා ආශ්වාස ප්‍රශ්වාස දෙකේ පිට තියෙන හුස්ම ඇතුළට එනකොටයි ඇතුළේ තියෙන පිට වෙන හුස්ම ඇතුළේ තියෙන හුස්ම පිට වෙනකොටයි දෙක වෙන් කරලා හඳුන ගන්න තරම් සූක්ෂම නැත්නම් හිත කොටිම කියනවනම් මෙනෙහි කරන්නේ නැත්තම් ඇතුළේනට ඇතුළේන පිට වෙන පිට වෙන කරලා මෙනෙහි කරගන්න තරම්වත් කලෙලියක් නැත්නම් අනිවාර්යම වේදනාවක් එනකොට කොච්චරක් බාහිර හේතු නිසා වේදනාව පානනද කොච්චරක් තමන්ගේ මෝඩකම නිසා වේදනාව තව උග්‍ර කරගන්නවද කියන දෙක වින් කරගන්න බැරුව මදිවට සියල්ලම බාහිරෙන් කියලා බාහිරයට චෝදනා කරලා තමන් කාලකන්ණියෙක් කරගෙන මට මේ ති හේතුක ප්‍රතිසන්දි නැහැ මට මේ සමතෙමදි මට මේ මේ පාරමිතා පිරලමදි කියලා ඉතින් නිකටල්ලේ තියන චහ හරි කුණු පංචස්කන්ධ කිය කිය ඉන්නේ ඉතින් ඒකට නානා ප්‍රභාවනා ක්‍රම නැද්ද කියලා අහනවා. ඒකට වෙන ගුරුවරයෙක් නැද්ද කියලා හොයනවා. කෙමනත වෙන භාවනා මධ්‍යස්ථාන නැද්ද කියලා අර මූණ දී ගන්න බැරිකම නිසා ඉතින් මේක මේ සියල්ලන්ටම මේක එකසේ කරන්න පුළුවන් කියන එක නම් මම කොහොමද පිළිගන්නේ. ඉතාමත්ව සුළු පිළිසකර තමයි මේ ආස්වාද ප්‍රසවාස ගැන දක්ෂ වුණත් මේ මතුවෙන වේදනාවලදී ඒකේ අනුශේධාත්මක කොහොමද වැඩ කරන්නේ දුක් වේදනා, හමාරේ සුඛ වේදනා වෙන්නේ කොහොමද කියන කල්ලන එක. මේ මේ චිත්‍රෙම අනිත් පැත්ත දාන්න පුළුවන් සුඛ වේදනාවක් ආපු ගමන් කවදාකවත් අපි කැමති නැහැ කිව්වර වෙනවා දකින්න. ඉවර වෙනවා දැක්කත් සුඛ වේදනාවේ අවසානයේ ඉන දුක දැක ගන්න අපිට අපිට බෑ මොකද අපේ හිත නිකන් වන්මත් වෙලා තියෙන්නේ. ඒ නිසා සැප වේදනාවක් આવත් අනිවාර්යයෙන්ම ඉවර වෙන්නේ දුකකින් කෙලවර දුක නමුත් අපි කවදාත් ඒ දුක දකින්නේ නැහැ. මොකද සැප වේදනා කරේ තියෙන්නේ රාගානුසය. මනාප හැඟීම. ඒ නිසා ඒකේ කෙලවර නරක දේ දකින්නේ. මේ නිසා ලෝකෙ සිදුවෙන මොන සංසිද්ධිය තිබ්බත් අපි ඒකද සුභාකල්පෙන් බැලුවොත් ඒක හොඳයි තමයි. හිත ගියේ තන ආදර රජ මාලිගාව සෑදී කියලා කියනවා. නරකාකල්පෙන් බැලුවොත් ඒක නරකම තමයි කැඩෙන දීගේ හේවණල්ලත් ඇදට තමයි පේන්නේ. මේක රූප ධර්ම වලට වැඩිය බොහෝම තදින් බලපානවා වේදනා චෛතසිකයට. ඒ නිසා වේදනා චෛතසිකේ වැඩ කරනකොට තමන් කරා පැමිණෙන දුක් දෙන පීඩා කරන අමිහිරි අමනාප දුක් වේදනාවක් කෙනකොට හැම වෙලාවෙම පටිඝානුසය තියෙන ඉඩ තියෙනවා. පටිඝානුසය මට දැක ගන්න ලැබේවා කියලා වේදනාව පිසහැරීමේ අදහස හෝ වේදනාවට ප්‍රතික්‍රියා කරන අදහස තිබු කදාකත් යටතට්ටු දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා දුක් වේදනා එනකොට සාදර හැඟීමෙන් බලන්න ඕනේ මේක මෙච්චර පැංගිරි වෙලා තියෙන මෙච්චර ඇඹුල් වෙලා තියෙන මෙච්චර මේක දරා ගන්න බැරි වෙලා තියෙන්නේ මගේ හිත නුරුස්නා ගතියට ඇවිල්ලා මේ නුරුස්නා ගතිය දැකීම බොහෝම වටින දෙයක් Tamange පෞරුෂත්වයේ සම්බන්ධ මම කියන්නේ කවුද කියලා කික සම්බන්ධ ඒක දැක ගන්නා සුළුව යන්න නම් ජයග්‍රහණ ලබන්න නම් පරියන්කේදී දුක පැමිණිය යුතුයමයි එමෙත අනුන්ගේ අල්ලවගේ තරින්දුක අරගෙන මේකේ ඉන්න බෑ. වෙන්න තියෙන දුකක් බල්ලා කරන්න බෑ, වෙච්ච දුකක් බල්ලා කරන්න බෑ. දුක පැමිණෙනකොටම වේදනාව එනකොටම පුංචි පුංචි වයිති මේක දැක ගන්නා වගේම සැප වේදනාවක් එනකොටම ඒකට උඩ පැනලා දඟලලා මට දැන් අරක තියනවා මේක තියනවා කියලා නත්ම වෙනුවට මේකට මෙච්චර ගොජ දාන්නේ මේකට තියෙන මේ රාගානුසය නිසයි කියන එක. මේක යනකොටත් ඉවර කරලා යන්නේ දුකක් නතර කරලා කියන එක. දන්නවනම් යෝගාචර පළවෙනි වතාවට ජීවිතය දැනගත හැකි සැප වේදනාවත් දුක වේදනාවත් දෙක දෙක එකතු කරලා දෙකෙන් බෙදපුවම තමයි. සැප වේදනාව එනකොට සැපයි යනකොට දුකයි. දුක් වේදනාව එනකොට දුකයි යනකොට සැපයි. එනිසා දෙක එකතු කරලා දෙකෙන් බෙදපුවම මේකට අපි දාන ආලවට්ටම මිසක්ක මේක කෙරේ අපි දක්වන ආකල්පේ මිසක්ක මේ දුකේ මේ වේදනාවේ කිසි වෙනසක් නැහැ. ඒක නිසා අපි විවිධ මට්ටම් වලදී අපි මේ ශරීරයේ විඳවලා තියෙනවා. ඒ විඳවන දේවල් මංගලද දුමංගලද සපද්ද පුකද්ද ජයග්‍රහණයද නැද්ද කියලා කියන්නේ ඒන දුක්වල ආවේනික ලක්ෂණ නෙවෙයි අපි ඒකට දෙන අගයන් ආඩම්බරයන් අනුවයි සිද්ධ වෙන්නේ. නමුත් මුළු ලෝකෙම දුවන්නේ සැප සොයාගෙන. මුළු ලෝකෙම තාක්ෂණය දුවන්නේ මුළු ලෝකෙම දේශපාලනඥයෝ අපිට පොරොන්දු වෙන්නේ මුළු ඕකෙම සමාජ විද්‍යාඥවරු උදව් කරන්නේ සැපසොල දෙන්නම් කියලා. කොහේ දෙන්න දෙන හැම සැපක්ම ඉවර වෙන්නේ දුකක් දීලා නං. මුණත පැත්ත බොහොම ලස්සනයි. නමුත් ඒක ගියාට පස්සේ විදේශ බලනඥයයි නැහැනේ අපිත් එක්ක ඉන්න දුක ගෙවන සැප ගෙවුනට පස්සේ. ආර්ථික විශේෂඥ නැහැනේ උතන. සමාජ විද්‍යාඥ නැහැ Tamanට තමයි විඳගන්නේ. එදාට දුක සැප උග්‍ර වෙච්ච තරමට ගෙවෙනකොට දුකයි. ඉතින් මේ නිසා බලනකොට පේන්නේ ගොඩ එන්න කෙලවරක් නැතුව වගේ. නමුත් අර රූපයක් දකින්නකොට සද්දයක් අහනකොට මනාපමනාප දෙක පහළ වෙනවා වගේ මේ ශප වේදනා දුක් වේදනා එනකොට මෙනෙහි කරන්න උත්සාහ කළොත් පරියන්කේ වේවා සක්මනේ වේවා ඉදින්දා වැඩවල වේවා තමන් නොබෝ කලපින් අවබෝධ කරගනීවි සංගාක් වේදනා මේ ශපට වැටෙන්නේ දුකට වැටෙන්නේත් නැහැ ඒකට කියනවා භාවනාවේදී නොදුක් නොසුව වේදන නොසුව වේදනා කියලා එහෙම නැත්නම් අදුක්ඛම සුඛ වේදනා කියලා. මේක තමයි වේදනා පැත්තෙන් උපේක්ෂා. මේකට කවදාකවත් යෝගාවචරය ස්වභාවයෙන් වැටෙන්නේ එන වේදනාව සැප වශයෙන් දුක් වශයෙන් දැනගෙන සමමෙත් සිටින් සමසිතින් මේව වෙන් කර ගන්න පුළුවන් නම් දුකට වැටෙන්නේ නැති සැපට වැටෙන්නේ නැති විශාල ප්‍රදේශයක් පරියන්කේ තියෙන සක්මනේ තියෙන දින ජීවිතේ තියෙනවා මේකට අපි විවෘත වෙන්නේ නැත්තේ මෝහානුසය කියලා සරුවචනන්සේ සඳහන් කරලා යම් දවසක මේ අදුක්කම සුඛ වේදනාව ආපු වෙලාවේ මම ළඟ තියෙන මේ සැපටත් දුකටත් නැති වේදනාවක් කියලා දන්නවනම් ඒක සැපක් වශයෙන් සරුවත්ෙන් සඳහන් කරන ඒක මේ සම්මුති සැපක් නෙමෙයි පරමාර්ථ සැපක්. මොකද අදුක්කම සුඛ වේදනාව පෙරලෙන්නේ නැති එක. සැප දුකට ඉඩ දෙලා නතර වෙනවා දුක සැපට ඉඩ දෙලා නතර වෙනවා අදුක්කම සුඛේ පෙරලෙන දෙයක් නැහැ. ඉන්සයික සැපක්. ඒක දන්නේ නැත්නම් දුකක්. භාවනා කරන එකට මේ සැප සැප වශයෙන් දුක දුක වශයෙන් ඒකේ තියෙන ඉස්සර පස්සර මැනගෙන අනුශේධ ධර්ම දැනගෙන යාම විශාල ඉඩක් හම්බ වෙනවා. භාවනා කරලා හම්බ වෙන ඉඩක් නෙවෙයි විමසුන් වෙන ලැබෙන විමසුන් නොවන ලැබෙන ඉඩක් අපි දැසේ වැඩි වෙලාවක ඉන්නේ අදුක්කම සුඛය කියලා. නමුත් අවාසනාව වෙලා තියෙන අපි ඒක අඳුරන්නේ අපි ඒක ආර්යයන් වහන්සේලා විසින් මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් නම් කළ තියෙන බව දන්නේ නැහැ. බුදුරජාණන්සේක සැපක් වශයෙන් නම් කළ තියෙන බවක් දන්නේ ඒ අදුක්කම සුඛේ එනකොට අපේ හිතට දැනෙන්නේ පාළු ගතිය. කම්මැලි ගතිය, නීරස ගතිය. මේකේ කිසි රසක් නැහැ. මේක නිකන් දියාරු ගතිය වගේ පේ. ඉතින් එන හැම වෙලාවකම අපි මොකක් හරි විනෝදාංශයක් දාගෙන මොකක් හරි ආශා කරන කුප්පන දෙයක් දාගෙන අර අදුක්කම සුඛ වේදනාව කොහෙන් හරි අහලා හප්ප ගන්න. අලහප ගන්න සැප හොයාගෙන ගිහිල්ලා නමුත් අවසාන වෙන්නේ දුකේ. නිසා අදුක්කම සුඛ වේදනාට එනකොට අදුක්කම සුඛ වේදනා මේ ඉන්නේ කියලා දන්නවනම් බුදුහාමුදුරුව දැක්කා වගේ. ධර්මයේ ගැඹුරු දැක්කා වගේ. තමන් නියම සුපටිපන්න වුණා වගේ. තමන්ගේ සීලය ඇත්ත වශයෙන්ම මේ ජීවිතේදිම තමන්ට දෙස් දුන්නා වාගේ ඕම් බලාපන් සිල්ලකප නිසා ඔබට මේ මේ කවදාකවත් කවුරුත් කියලා දෙන්නේ නැති බේම අස්පනා පිට තමන්ගේ නහයට දැක ගන්න පුළුවන් මේ අදුක්කම සුඛ වේදනාව කියලා එකක් කරනවා අසත්පුරුෂයා විසින් මේකට වෛර කරනවා බහුසුත භාවේ නැති කෙනා වෛර කරනවා අපණ්ඩිතයා ගරු වෛර කරනවා නමුත් පණ්ඩිතයා සත්පුරුෂයා අසුවිරු ඥාන ඇති එකනා මේ අදුක්කම සුඛය හරහා තමයි නිවන තියෙන්නේ කියලා දැක ගන්නවා මේ අදුක්කම සුඛය භාවනා ජීවිතයේ රූප ධර්ම හා සම්බන්ධ ආනාපාන සතිය හා සම්බන්ධ වෙනකොට විස්තර වශයෙන් කියනවා නම් නැත්නම් ඒක තා ටිකක් ජීවිත සම්බන්ධ වෙන හැටි කියනවා නම් ආස්වාද ප්‍රසවාස ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න තමයි යන්නේ අදුක්කම සුඛයට කියා ගන්න බැරි තැනකට නමුත් මේක පාළු නිසා මේක නීරස නිසා මේක ඒකාකාරී නිසා මේක බය එලවන සුළු නිසා මේක විඳින්න දෙයක් නැති නිසා අපි බොහෝ විට ඒක ප්‍රතික්ෂේප කරනවා දැන හෝ නොදැන. මේ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රධානම ලක්ෂණ තමයි ඔය හිත නින්දට වැටුණා වගේ දැනෙන. හිත නිකන් ලුහුටලා පයින් පැත්තකට. එහෙම නැත්නම් හිතටම හිතෙනවා දැන් හුස්ම ටික නතර වෙච්ච නිසා දැන් ආනාපානෙ නඩත්තු කරන තැනක් නැහෙනේ. අරමුණු කරන දෙයක් නෑ හයියෙන් හුස්ම ගන්න ඕනේ කියලා හිතපු ලක් වෙනවා. එහෙම නැත්නම් හිතෙනවා දැන් මේ තිබිච්ච එක නැති වෙගෙන යන නිසා මට හරියනවද වරදිනවද කියලා සැකක්. එහෙම නැත්නම් පරියන්ගෙන් නැගිටලා යන්න හිතනවා. මේ සීරටම කියනවා කෙලස් කියලා. නික්ලේශිය මේ தත්ත්වය රකින්න නම් මේක වෙලා මේක සාකච්ඡා කරලා කමටහන සුද්ධ කරගෙන අනිත් දවසේ ලෑස්තිලා යන්න ඕනේ මේක වෙනකොට මෙතන හැප්පෙන්න දෙයක් සැප දුක් වශයෙන් ගන්න දෙයක් නැතුව බලාගෙන ඉන්න පුළුවන් නම් එතන තියෙන සූක්ෂම බව එතන තියෙන අස්බන්දුන් තියෙන ස්වરૂපය පොතකලියල ඉවර කරන්න බැරි තරම් ප්‍රස්ථාරක ඇඳලා පෙන්වන්න බැරි තරම් ද්විමාන රූපයක ත්‍රිමාන රූපයකින් පෙන්වන්න බැරි තරම් සූක්ෂම වෙනසක් වෙනවා. අද උදේ අපේ විනය සාකච්ඡාවක් තිබුණා අපිට ඒ පුළුවන් වුණා අපි හිටපු සුළු පිළිසෙට ඒ තුන්වෙනි පාරාධිකාවේදී මේ ආනාපාන සතිය පිළිබඳ ਸਰවචනන්සේ කරපු විස්තරයට පසුකාල ආචාර්යන් වහන්සේලා මෙන්න මේක ඉස්මතු කරලා පෙන්නන වාක්‍ය ටිකක් කියවන. ඊගෙදි කියලා තියුණා ආශ්වාස ප්‍රශ්වාසයේ ක්‍රමයෙන් ගෙවි යනකොට ඕනෙම කෙනෙකුට කටළු කෙනෙකුට කටළු ප්‍රශ්නයක් නගන්න පුළුවන් ආශ්වාස ප්‍රශ්වාස දිගේ නම් සතිය පවත්න්නේ ආස්වාද ප්‍රත්‍ය ගෙවිගෙන යනකොට කොහෙද සතියක් තියෙන්නේ කියලා. කොහෙද සමාධියක් තියෙන්නේ කියලා. කොහෙද මේකට කායනුපසන කියන්න පුළුවන්නේ කියලා කටළු කතාවක් නගන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් ඒකට විරුද්ධ වාද නගන්න පුළුවන් කියලා. ඒ වාදේ නගලා අටුවචාන් වහන්සලා ඒකට උත්තර දෙන්න උත්සාහ කරනවා. ඊට පස්සේ උදාහරණයක් වශයෙන් කියනවා හොඳ ගාන්ටාරයකට හයියෙන් තට්ටු කරපුවාම නැවත තට්ටුවක් කරේ නැත්නම් අර ඉස්සලා තට්ටුවේ නින්නාදී ක්‍රමයෙන් ගෙවි යනවා. අනිකුත් බාහිර ශබ්ද ගණන් ගන්න නැතුව අර නින්නාදේ ගෙවෙන දිහා බලාන හිටියොත් නින්නාදේ නැහැ වෙන තරමට ගියත් අහුම්කන් දීම කඩාගත්තේ නැත්තම් කන යොමු වෙලා තියෙන්නේ මොකේද? කන තාම වෙන දෙයකට ගිහිල්ලත් නැහැ. බලාහිර ප්‍රසද්දෙත් ගෙවිලා ගිහිල්ලා තියෙනවා. එතකොට අපි අහනවා. ඇහෙන දෙයක් නැහැ. නමුත් තාම අවධානයෙන් අහගෙන ඉන්නවා. අන්න ඒක පෙන්නලා අටුවචාන් වංශය සඳහන් කරනවා. අපි ආශස් ප්‍රසස්ය අල්ලනවා. අල්ලලා අන්තිමට ගෙවෙනකම්ම බලන ඉන්නවා. ඒත් බලන. ගෙවුනට පස්සෙත් බලන. උඩ දැන් බලන්නේ මොකක්ද? මෙතන සතියක් තියෙන්න පුළුවන්. මෙතන සමාධියක් තියෙන්න පුළුවන්. මේකට කායන පසනාව කියන්න පුළුවන්ද කියලා. මේක තමයි කායන පසන උත්කෘෂ්ඨම අවස්ථාව. මේක තමයි සතිය උත්කෘෂ්ඨම අවස්ථාව. මේක තමයි සමාධි උත්කෘෂ්ඨම අවස්ථාව. ඒ නිසා මේකට කායනුපස්සනාව කිව යුතුමයි. මේකට කියනවා කායේ කායනුපස්සී විහෙරති කියලා. පේන වෙලාවෙන් පටන් අරගෙන අන්තිමටම ගිහිලා ඒත් බලන්න. පුදුම ගෞරවයකින් පුදුම ශ්‍රද්ධාවකින් ඒක <clears throat> රූප ධර්මෙදි කියන්න බෑ. ඉතින් දිතරන රූපේ ගෙවිලා. ඒත් යෝගාවචරය මන්ට මතක් වුණේ ඔය ඉස්සලා කියනකොට නිදර්ශනයක් වශයෙන් මේක පෙන්වන්න අපි <coughs> ඉස්සර තිබුණා අපි පුංචි කාලේ ක්‍රමයක් දැන්වත් ඇති මේ පෑනේ මිසුරන්න ලියන. නොදන්න නන්නාඳුන කෙනෙකුට ඇඩ්‍රස් එකට අපි ඊළ ගොඩාක් කල් ඇසුර පවත්වනවා. හරියට අශෝක රජුරෝයි අපේ දේවානම් පිටිත් රජුරෝ අදිත්‍ය මිත්‍ත කියලා කියන පුත්‍රයා දැකලා නැහැ. හැබැයි හරි හරියට හරි ආසයි. හරි හරි ගෞරව කරනවා. ඉතින් දවසක දෙන්න අපොයින්ට්මන්ට් එකක් දාගන්නවා හම්බ වෙනවා. ඉතින් එතකොට කියන්නේ මොකද්ද? ආ එනකොට ඔයා කහපාට ෂර්ට් එකක් අඳගෙන ඉන්න. අතේ ලේන්සුවක් ගෙන්න මේ පාට තියෙන අසවල් තැනට අවිල්ලා ඉන්න අවල් වෙලාවට කියලා අපි ඒ වර්ගීකරණය කරන්නේ ඒ පුද්ගලයා හඳුනා ගැනීම සඳහා සංඥා ටිකක් එයාට බාර දෙනවා. ඊට කියනවා මම නිල් පාට ෂර්ට් එකක් අඳගෙන ඉන්න මමත් එතෙන් එන්නම් අසවල් වෙලා යමු කියලා අපි අපේ නිරදින පැත්තේ කියනකොට නුවර ඔරලෝසු කණුව තමයි ඉතින් ඔකට අපි ගන්න. ඔරලෝසු කණුව ගන්න 10ට එන්න ඔය කහ පාට සෙට් එකක් ගන්න දෙනවා මම නිල් පාට සෙට් එකක් කරගෙන ඉන්නවා. ඉතින් දැන් මේ වෙලාවේ අපොයින්ට්මන්ට් එක ඩිසපොයින්ට් උනායි කියලා හිතමු. අපි 8ට ගියා මංස නැහැ. දැන් මේ වෙලාවේදී අපි කරපු කරගෙන ගිය වැඩේ අසාර්ථකයි. ඒ වුණාට අපි බොහෝ විට තව විනාඩි 5ක් බලනවානේ. බස් එක පමා වෙලා දන්නෙත් නැහැ. නිසා ළඟම කොහේ හරි ඉන්නවද ඇහැ කරලා දන්නේ නැහැ කියලා අන්නේ වෙලාවේදී අපි අපේක්ෂාව ඇති කරගන්නේ තාම නොදුටු මිත්‍රෙක් කෙරෙහි වෙන්න ඉඩ තියෙනවා මම දැන් ගියොත් ඒ මනුස්සයාට තියෙන chance එක නැති වෙන නිසා මම විනාඩි 5ක් කියන්නේ. අන්නේ වගේ තමයි ආශාස ප්‍රසවාසයේ ගෙවිලට පස්සේ ඒක දිහා තියෙන අපේක්ෂාව පෑණිමිතුරු ආව කවදාකවත් දැකලා නැහැ එන්න ඉඩ තියෙනවා. නිසා මම මෙතනින් ගියොත් අර කලාතුරකින් හම්බෙන අවස්ථාව නැති වෙන නිසා විනාඩි 5 10ක් අපි එතන බලා ඉනවා. හැබැයි සමහරට බලාපොරොත්තු සුන් වෙලා ඉන්න පුළුවන්. විනාඩි 5කට පස්සේ ආවනම් අපි හම්බ වෙන්නත් පුළුවන්. අන්නේ වෙලාවේදී තියෙන අපි ජීවත් වෙන අපේක්ෂාවක් මත පපුණා. ආන්නේ අපේක්ෂාව මත ජීවත් වෙන තරමටම ආශ්වාසය ගෙවන්න කරන්න පුළුවන් නම් ප්‍රශ්වාසය ගෙවම් කරන්න පුළුවන් නම් එතනදී සරුවචනසේ කියනවා මෙන්න මේ දක්ෂකමට මේ ක්‍රමසා විදියට රූපං අභිඥාය රූප සමුදයං අභිඥාය රූප නිරෝධං අභිඥාය රූප නිරෝධ ගාමිනී පටිපදා පටිපදං අභිඥාය රූපං විරාගාය නිරෝධාය පටිපන්නා රූපයේ රූපේ හට රූපේ දාන රූපේ හට ගන්න තැන දානවා ගෙවන තැන දානවා ගෙවන තැන පිළිබඳව ප්‍රතිපදාවක් දානවා තව තවත් මේක ගෙවියන් මම සතිය කඩා ගන්නෑ මම සමාධිය කඩා ගන්නෑ කියලා ගන්න රූපේ නැති තැන ගන්න මේ සතිය සමාධිය තමයි රූප කර්මස්ථානයේ තියෙන උග්‍රම උත්කෘෂ්ඨම අවස්ථාව. මෙන්න මේක වෙනකොට තියෙන වේදනාවට කියනවා අදුක්කම සුඛ වේදනාව. මේකට කියනවා වේදනා උපේක්ඛාව කියලා. ඒක වචනට දාන්න බැරි එක තමයි ඒකේ තියෙන ලස්සන. අදුක්කම සුඛ වේදනා වචන දාන එක කහ පාටද නිල් පාටද රවුම්ද දිගද මොකක්වත් කියන්න බෑ. හැබැයි දුකට සහ සැපට සාපේක්ෂව කිය တာ කි මේ දෙකේ නැතිකම කියලා. එතකොට කියන්න පුළුවන් ඊවං වේදනං අභිඥා, ඊවං වේදනා සමුදයං අභිඥා, ඊවං වේදනා නිරෝධං අභිඥාය, ඊවං වේදනා නිරෝධ ගාමිනී පටිපදං අභිඥාය. වේදනා ගෙවෙන්න ගෙවෙන්න නැත්තම් සැපට දුකට දාන්න බැරි වේදනා එන්න එන්න ඒකම දිනු කරන, ඒකම භාවිත කරන, ඒකම බහුලීගත කරන ඥාණයට කියනවා නිවන් මාර්ගය කියලා. සුපටිපන්නයි කියලා. එතකොට යෝගාවචරයා ඒ වෙලාවේදී උපදෙස් නැතුව මහෞසුද භාවේ නැතුව ගියා නම් මෝහේ එන්නේ එතන. මේක හරි නීරසයි මේක හරි ඒකාකාරී මේක කිසි භගතුවක් නැහැ මේක පයින වෙනුවට දැන් අධික්ක සද්ධාවකින් කියනවනම් ඕකප්පන සද්ධාවකින්. ඒ වෙලාව ඇති කරගන්න වීරිය පදන් වීරියක්. ඒ වෙලාව ඇති වෙන සතිය අඛණ්ඩ එහෙම නැත්නම් වේපුල්ල සතියක්. ඒ වෙලාව තියෙන සමාධිය අරමුණක් තියෙන සමාධියක් නෙමෙයි. අරමුණ නැති වුණත් පුදුමාකාර දෙහිලා තියෙනවා. ඒ වෙලාවේ තියෙන ප්‍රඥාව මේ අපි තාර්කයෙන් ගන්න වේ අනුවේ අන්වේ ඥාන වලින් ගන්න සත් ප්‍රඥාවක් නෙවෙයි. ඒකම ගෙවම් කරලා කිසිම දෙයක් මත පදනම් නොවිච්ච නැත්නම් ශූන්‍යතාවය බඳ පදනම් වෙච්ච. ඒ නැත්නම් උපේක්ෂා මත පදනම් වෙච්ච ප්‍රඥාවක් තියෙන්නේ මේකේ තියෙන වටිනාම ලක්ෂණය තමයි ප්‍රඥාව නිර්වචනය කරන්න බෑ වචනට දාන්න බෑ. මේ මනුෂ්‍ය ගොළු වෙනවා. මේක තමයි වේදනාවෙන් ලබන්න පුළුවන් උත්කෘෂ්ඨම තැන. ඒ මොකද හේතුව මේ වේදනාව පෙරලියටපත් වෙන්නේ නැහැ. විපරිණාමයටපත් වෙන්නේ. සැපනම් විපරිණාමයටපත් වෙනවා දුක නම් විපරිණාමයටපත් වෙනවා සැප දුක දෙනවා දුක සැප දෙනවා මේ අදුක්කම සුඛය දෙන්නේ නැහැ නමුත් මෝඩයට පෙන්නේ කම්මැලිකමක් විදියට. අශප්පුරුෂයට පෙන්නේ කම්මැලිකමක් විදියට. නාහපු කෙනාට පෙන්නේ කම්මැලිකමක් විදියට. සූදානම් වෙලා ගියේ නැති කෙනාට කම්මැලිකමක් විදියට. ඒක නිසා තමන් මේ යන්න හදන්නේ මේ නිවන කියලා කියන්නේ සුපටිපන්න භාවය කියලා කියන්නේ මෙන්න මේ වගේ තර්කයට කවදාකවත් අහුවෙච්ච නැති නමුත් බුදුහාමුදුරෝ ඊ타මත්ව රැඩිකල් වාදීව ඊ타මත්ව විප්ලවීය ක්‍රමයකට වචනයට දාලා තියෙන සංසිද්ධියක් කියලා අදාහගත්තේ නැත්තම් ලෑස්තුනේ නැත්තම් අපි නිවන එක්ක කහ පාට වෙන්නේ නැති රතු පාට වෙන්නේ නැති උඩද තියෙන්නේ පල්ලෙහාද තියෙන්නේ මේක උඩට නගින ඉනිමගේ පඩි කීයක් තියනවද? ඔව්ව තමයි ගණන් කර කර ඉන්නේ. මේක ඇති දෙයක් නෑ. දෙයක් නැත්නම් මොකටද මේ මාසේ කාමාරක් විතරක් තට බැඳගෙන භාවනා කරන්නේ. ගෙදර යනකොට මොනවද ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ? ගිහිල්ලා අල්ලපු ගෙදරට මොකද්ද කියන්න බලාපොරොත්තු වෙන්නේ? ආ අසරණයි අනාතයි. ඒක නිසා අපි මේ සුපටිපන්න කියලා තැනකට යොමු කරනවද නන්නත්තර කරනවද කියලා හිතෙන් ඉඳී තියෙනවා. ආරි සන්තෝෂයි නන්නත්තර වෙනවා. අම්මපා ඇත්තටම සන්තෝසයි නන්නත්තර වෙනවා. ඒ නිසා භාවනා කරනකොට යෝගාසනයේ ඇස් දෙක උඩ යනකොට මට හරිය සතුටක් ඇති වෙනවා යන්තම් හැප්පිලා ගිහිල්ලා කවදා හරි දැන් හැප්පෙයි අඩු ගන්න ඕන තැනක. දන්න තැනක නම් කියන්න පුළුවන් නම් අසුචි. දන්න දෙයක් නෑ. නොදන්න තැන හරහා තමයි අපිට මධ්‍ය ප්‍රතිපදාට යන්න වෙන්නේ නිසා කිසිම පොතක බලාපොරොත්තු වෙන්න එපා. කිසි කෙනෙක්ගෙන් තමයි මේ තොපි එකක් දෙන්න වගේම නැත්නම් මේ යන්ත්‍රයක් මතුරලා දෙන්න වගේ අපේක්ෂා කරන්න එපා. එවැනි තියෙන දේවල් සියල්ලම ගෙවන් කරුවට පස්සේ තමයි බලාපොරොත්තු සුන් කරගන්න නැතුව. ඒක කෙරෙහි ඇති ශ්‍රද්ධාව එනකොට බුදුන් කෙරෙහි තියෙන ශ්‍රද්ධාව වශයෙන් ඒක ආරෝපණය වෙන්න නම් බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියන එක. වගේම බුදුජානසේ දේශනා කරව ධර්මයේ නෛර්යානික සී සත්‍ය ධර්මයේ නැත්නම් මේ ධර්ම ගම්බීරත්වය කියන එක. එවනේ මේකට යෙදෙන මම යමක් අපේක්ෂා කරනවා කොච්චර තුච්ඡද කොච්චර පහද්ද කොච්චර නිහීනද කොච්චර දේශපාලනඥයද කොච්චර ආර්ථික විශේෂඥයද කියලා Tamanටම නිග්‍රහ කරගන්න කිසිම දෙයක් අපේක්ෂා කරලාද අපි මේ මේ කාය ජීවිත නිර්පේක්ෂව භාවනා කරන්නේ මේ ඉට්ටු කරන්න පුළුවන් දෙයක් තියෙනවනම් මේක තුච්ඡයි මේක පහත් එම් කියන්න දෙයක් නැහැ කොටින්ම කියනවනම් වේදනාව හරහා කිව්වත් කියන්න තියෙන මෙච්චරයි අපේක්ෂා කරන પરමාර්ථයක් තියෙනවා නම් ඒ අපේක්ෂාව තුලින්ම තමයි තුච්ච තත්ත්වයටපත් වෙන්නේ. හැබැයි පටන් ගන්නකොට අපේක්ෂාවක් තියෙනවා. හරියට ආශාසය හොඳට වරොරතු රැටෙනවා. නමුත් ඒක ගෙවන් වේගන ගෙවන් වේගන යනකොට අරමුණු කරපු නිමිති ගත්ත කර්මස්ථාන වශයෙන් ගත්ත මේකත් ගෙවන් වෙනවා. ඒ වගේ තමයි යෝගාවචරය ගෙනල්ලා තිබුණා නම් අනේ මම මේ දේවල් කරන්නේ ආසවල් දේ ලබන්නයි කියලා ලාභ සත්කාර සම්මාන පිළිබඳ අදහසක්. එතන මම ආසවල් තැනට යන්න හදන කියලා මම සේරම ගෙවෙනවා. ගෙවිලා ගෙවිලා ගෙවිලා යෝගාවචරය හුදට කායන පස්සනාවේ දක්ෂ වෙලා විජනන් පස්සනාවේ දක්ෂ වෙලා භාවන හොඳට යන වෙලාවේදී කලියුත්තක් නෙවෙයි නමුත් කෙරෙනවා ඇයි මම භාවනා කරන්න කියලා අහුවට Tamanට දෙන්න උත්තර Tamanටවත් නැහැ. එيشා හොඳම වැඩේ තමයි කාටවත් කියන්න එපා බැරි වෙලාවත් භාවනා කරනවා කියලා. ඇහුවොත් උත්තර දෙන්න දෙන්නේ නැහැ. දුන්නොත් උත්තරේ තුච්චයි. ඉනිසා ඒක නිකන් හරියට හංගලා කරන්න ඕනේ. භාවනා කරාට කිසිම විදියකට ඒක අඳහර පාන්න දෙයක් නැත්තේ නෑ. මොකද වේදනාවේ පවා මුළු ලෝකෙම දුවන්නේ සැප වෙද්දී අපි ඒක ආධින වේ දකින්න සැප දිවර වෙන්නේ දුකෙන්. දුකෙත් තින වාසනාවක් දුක ඉවර වෙන්නේ සැපෙන්. මේ විපරිණාමය. ඉතින් කවදද අපි අඳුරගන්නේ සැප දුක දෙක නැත්ත්වය ඒක මේ සැප දෙක හරහා සැප දුක දෙක අතරමැද හැඟවි ජීවත් වෙනවා. ලීන තත්ත්වෙන් ජීවත් වෙනවා. ක්ෂීණ තත්ත්වෙන් ජීවත් වෙනවා. මේක ඉස්මතු කරගන්න නම් අර අවිජ්ජානුසය, මෝහේ නැති කරගන්න ඕනේ. ඒක නිසා යම් වෙලාවක ආස්වාස් ප්‍රසවාසය හොඳට ගෙවිලා මේක සැපක් වශයෙන් හෝ දුකක් වශයෙන් නැතුව ඒකේ ඉන්න පුළුවන් වෙලාවේදී Tamanda වැටෙනවා නම් මේ තමයි සුවක්හත ධර්ම විනේ මේ තමයි රාග දෝෂ මොහ ගෙවෙනවා කියලා කියන්නේ. මේක තමයි සුප්පටිපන්නයි කියලා කියන්නේ අඩු ගානේ කය හා සම්බන්ධ දැන් රූප හා සම්බන්ධ කෙලෙස් දැන් ගෙවිලායි තියෙන්නේ. එනිසා මේකට සැක දාගන්න එපා. ශද්ධාව කඩා ගන්න එපා. මේක පුළුවන් තරම් ඒ ලබාගත් විවේකේ, ලබාගත් විස්රාමේ, ලබාගත් හුදකලා බව එහෙමම දිනු කීම සඳහා Taman කුමක් කළ යුතුද කියනවනම් මොනම චේතනාවක්වත් පහල කරන්නේ නැතුව මොනම සැකයක්වත් පහල කරන්නේ නැතුව මොනම අශ්‍රද්ධාවක්වත් පහල කරගන්නේ නැතුව මේක දිහා දැක්කට මොදක්වත් මොකද නොදැක්කා වගේ දැනුණට මොකද නොදැනුණා වගේ ඒ ගත කරන කතිය ක්‍රමය. ඉතින් ඒකට සුද්ධ වශයෙන් කට ඇරලා කියකි යෝගාවචරයයි කියලා. වේදනාව ගැන කිව්වත් එච්චරයි රූපේ කායන පස්සන ගැන කිව්වත් එච්චරයි. අන්න ඒ ගෙවම් කරන තැනට යනකොට Taman එකට තියෙන ලෑස්ති වෙලා යන ගතිය. ඒක වෙන්නේ කරපු අත්තරදි හැටියෙන් තමයි. ගොඩාක් අත්තරදි කරපේ කරන මේ කියනකොට ලොකු සතුටක් ඇති වෙනවා. මම මෙතෙක් කල් එහෙම වෙනකොට කලබල වුණා, අවුල් වුණා. දැන් කරන්න තියෙන්නේ මේකට ලෑස්ති වෙලා යන එකයි කියලා ගියාට පස්සේ තමයි තියෙනවා හති කොන හැප්පෙන්න දෙයක් නැහැ. පේන තෙක් මානක සද්දයක්වත් නැහැ. පේන තෙක් මානේ මොනවත් නැහැ. ඒ නිසා විශාල අවකාශයක් විශාල හිස්තනක් තියෙන කොච්චරද කියනවනම් මේ හිස්තනේ මේක මගේ මේක මගේ නොවේ කියන සීමාවක් නැහැ. ඒ වගේම ඇහක් නැහැ රූප නැහැ. කනක් නැහැ සද්ද නැහැ. නාශයක් නැහැ වේදනාවක්. ගඳ සුවඳ නැහැ. දිවක් නැහැ රසක් දැනෙන්නේ නැහැ. අර ආනාපානපණගත කයත් නැහැ. කය තියෙන බාර තිබුණේ හැපීම ඝර්ෂණයකුත් නැහැ. හිතවිලි සමහරලාට නැහැ. එහෙමම නොවුනත් යම් හේතුවකින් අපි හිතමු චිත්ත රූපයක් පේනවා. මේ වෙලාවේ පේන්න ඉඩ තියෙනවා. බාහිර තියෙන සද්දයක් ඇහෙන්නත් ඉඩ තියෙනවා. සමහරලාට ඔය දෙපාන්දර මේ අර මිරිස් වෙන් බදින සවුඳ එහෙම টොප් එකට එනවා පාන්දර බඩගින්න ඉන්නකොට. සවුඳත් එන්නේ. ඒ වගේම කටට කෙලක් තුනන්න ඉඩ තියෙනවා. ඒ කොයි දේ වුණත් ඒක විවේකයට විස්රාමයට හුදෙකලාවට කෙනහිල්ලක් බව දන්න ඒකේ නැහැ වගේ. නොදැක්ක වගේ. ගඳ නොබෙලුවාසේ ඒ බොහොම පොඩි දෙයක් නෙමෙයි කිවසන්න පුළුවන් දෙයක් නෑ ඒ වෙනුවට මම විවේකයේ බහුල කරන්න ඕන මම විස්රාමයේ බහුල කරන්න ඕන මම හුදකලා බව බහුල කරන්න ඕන කියලා අර ලැබිලා තියෙන මැද තියෙන හිස්තන අවකාශයේ ශුන්‍ය භාවය එහෙම නැත්නම් අනිමිත්ත ගතිය, ප්‍රණින්දියක් නැති ගතිය දිනු කරන්න හදන දවසේම යෝගාචර ඉස්සල්ලාම මේ උපේක්ෂාව කියන එක නොසලෙන ගතිය, සැප ලැබුණත් දුක ලැබුණත් නොසලෙන ගතිය. ආනපන දැනුණත් නොදැනුණත් නොසලෙන ගතිය. ඒ වගේම මම ඉස්සරහට ගියා පස්සට ගියත් නොසලෙන ගතිය. හරි ගියත් වැරදුනා නොසලෙන ගතිය කියනකොට තියෙනවා එnde එnde එnde එnde කර්මත්තානාචාරයටකින් ස්වාධීන වෙනවා. එnde එnde එnde එnde ධර්මයෙන් සැක නැති වෙලා යන්න පටන් ගන්නවා. මේ සඳහා වැඩිම වුණොත් වෙන්න තියෙන්නේ පිස්සු වැදලා බැරි. ඔන්නෝ මැරිච්චාවයි. ඔන්නෝ පිස්සු වැදිච්චාවයි. දැන් මේ යන ගමන සුවක්ඛාතයි. ධර්මයේ සුවක්ඛාතයි යන ගමන සුපටිපන්නයි නම් අපි කොච්චර සංසාරේ මැරිලා තියෙනවද? මෙච්චර වටින දෙයකට නෙවෙයිනේ. අඩු ගන්න මේ වගේ ඉස්සරහට යන මරණහම මොකද කියලා කාය ජීවිත নিরপেক্ষ භාවයේ කියන ඉන්දිය ධර්ම තියුණු කිරීමේ අංගයේ Tamanට තේරෙන්න පටන් ගන්නවා. බුදුන් පහමුල පිදෙන අවරින් මා මලක් වී නා මලක් වී මා මලත් කම් නෑ මොමුදකින් දැන් මැරිච්චාව කොච්චර වටිනවද සක්මන් කරන ඉඳලා දැදගෙන වටලා එහෙම මැරෙනවනම් ඌට වැඩිය හොඳ ගමනක් තියෙනවා මේකේ දිවිලා දෙන්නේ වැටෙනකොට මම හරියට අතපය හරියට තියාන වැටෙයිද නැහැ වැට් කරලා තියෙයිද නැහැ ඉතින් භාවනා කරනකොට මම ඇද වෙලා හිටල මැරෙනවා සවුත් වින් මිනිහ හොඳ නැහනේ මිනිහ ලස්සන ඉතින් ඒක හදන්න හනවා වගේ විලා සාමාන්‍යයෙන් ඒ වුණොට තිලින් කරලා ඉන්නවලු. ඒ කියන්නේ මැරෙනකොට මිනිය ලස්සන තියෙන්න ඕනේ. ඒ ධර්මතම මේ සම්මුතියට වසී වෙලා. ඒ ධර්මතම සම්මුතියට දාස වෙලා තියෙන මේ අන්ධහදන්නේ සම්මුතිය අහලක තියන්න බැරි දෙයක. ඒ නිසා මේ සුප්පටිපන්න ගතිය හිතන්න එපා ගායනකමේ පිටිමකමේ තියෙනවා. හිතන්න එපා පැවිදිකමේ උපවිදිකමේ තියෙනවා. හිතන්න එපා බෞද්ධකමේ අබෞද්ධකමේ නෑ. මේක කොහොමඩක්වත් මනුස්සකමත් එක්ක අපි ළඟ තියෙනවා. මේක පන්රේ තියලා ඉස්සරහට ගන්නවා කියන එක හැබැයි වෙනසක්. මේ සඳහා පුංචි ප්‍රමාණයක් වැඩි කරලා බෑ. අනන්ත අප්‍රමාණ වැඩි කරන්න ඕන. වැඩි කෙරෙනවා. එකකට ඔක්ක දඬුවම් නෙමෙයි ඔක්කොටම කියන්නේ හොරතල් කියලා. නෝ සාසනික හොරතල්. ඔය ਸਰවඥාන්සේ අන්තිම රාත්‍රියේ මේක තේරුම් ගන්න තෙක් හය අවුරුද්දක් මේක ප්‍රතික්ෂේප කරා. මේ தත්තට එනකොට ප්‍රතික්ෂේප කරා. මේක වෙන්න බෑ. ඉතින් ඒ වෙනකොට සැප හේව්වා දුක හේව්වා රූප හේව්වා සංඥා හේව්වා සංස්කාර හේව්වා විඥාන හේව්වා ඒවා දිගේම යන්න පුළුවන් තරම් නන්නතරන කවදා හෝ මේ මොනක්වත් නැති මේ තියෙන විස්රාමයේ විවේකයේ හොයපු දවසේ උන්වහන්සේ දෙන මේක නහයට තියෙන දෙයක්. ඒ දකින්න බෑ. දකින්න බැරි ඒ තරම්ම සමීපව තියෙන නිසා නිවන කියන එක ඒ තරම්ම සමීපව තියෙන එකක් මිලෝ යකෙ පිසාර කරන්නේ. ඒකට කියනවා නෑ නෑ මේකට පාරමිතා පුරන්න ඕනේ මෙච්චර කාලයක්. ඊට පස්සේ මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි වෙන්න ඕනේ මෙච්චර කාලයක්. මෙච්චර සීලෙ මෙච්චර කුට්ටි ටොංගානක් තියෙනවා. සමාධිය මෙච්චර කුට්ටි ටොංගානක් තියෙනවා. මේක සම හයියෝ අර නොකිරන වෙදකමට කොඳුරු තෙල් කල 7යි 7යි ඉල්ලන කතාව තමයි තියෙන්නේ. මම මේ මේ සුපටිපන්නකෝ උනරට සරල කරන්න හදනවා කියන එක නෙවෙයි. මේ අස්පනා පිට පේන දේ ප්‍රතික්ෂේප කරලා අර කොහෙදෝ අහපු මූල ධර්මයකට නැත්නම් චින්තාමය ඥානයකට ඉස්සර කළා දීලා මේ අර නාගමාණිකයට අස්ව බෙට්ටක් දාලා වැහුවා වගේ මෙච්චර මේ කාන්තිමත් දේ දකිද්දී එකට වින කරන ගතිය තමයි මොනකම කියන්නේ. ඕක තමයි කෙලෙස් කියන්නේ. ඕක තමයි අවිද්‍යාව කියන්නේ. ඉතින් ඒක හොඳට දැක ගන්න පුළුවන්. මෙච්චර ලස්සන සුපටිපන්න ගමනක් ගියා ශකපාල. ශ්‍රද්ධාව නැති කර ගන්න. ඒ නිසා අපි සාමූහිකව එකතු වෙලා මේක කතාවේ දීපසේ තේමාව කරගෙන මේකම කතා කරගෙන. මෙතෙන් යනකොට මට නහමක් කෙලස් පහළ වේවා. මට නහමක් ශ්‍රද්ධාව දුරු නොවේවා. මට නහමක් සැක පහළ වේවා කියලා මේකට යන්න ගියොත් ඒ යන දෙයට අවශ්‍ය ශක්තිය කවදාකවත් කාගෙන් ණයට ගත් එකක් නෙවෙයි. බුදුහාමුදුරු දෙන්නෙත් නෑ. බුදුහාමුදුරු දෙන්නත් බෑ. තමා තුලින්ම මේ හැප්පිලා හැප්පිලා හැප්පිලා පාරමිතා පුරලා ගත් එකක්. එහෙම නැත්නම් ක්‍රමසා විදි හරහා ගත්ත එකක්. ඒක නැත්තම් නැහැ තියෙනවා නම් කියන. ඒ නිසා ඒක හරීම අවස්ථානුකූලව පහළ වෙන දෙයක්. එහෙම නැතුව සැලසුම් කරලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අහම්බෙන් වෙන එකක්. ඒ නිසා මේකට කියනවා යෝනිසමනසිකාරය කියලා. <clears throat> නුවණින් සලකා බැලීම කියලා. ඉතින් ඒකට අපේ ස්වාමීන් වහන්සේලා කියන්නේ විප්ලවකාර සලකා බැලීම. සෙල්ලක්කාර සලකා බැලීමක් මෙතන කරන්නේ. සම්ප්‍රදාන කූල ක්‍රමයකින් ගියොත් අපි එක්ක සැපට වැටෙනවා එක්ක දුකට වැටෙනවා. ඒ දෙකට නොවැටි මන්ති ප්‍රතිපදාව යන්න හිතන්න එපා. කවදාකවත් අපිට අම්මා මේක කියලා දෙයි කියලා. අම්මා කවදාකවත් කියලා දෙන්නේ නැහැ. අම්මා දන්නෙත් නැහැ. තාත්තා කියලා දෙන්නෙත් නැහැ. තාත්තා දන්නෙත් නැහැ. ගුරුවරයෙක් කියලා දෙන්නෙත් නැහැ. ගුරුවරු දන්නෙත් නැහැ. අපි කියන බොහොම සාදරෙන් ඔය මතුවලා අපිට සැලසුම් හදන දේශපාලනචුන් කියලා දෙන්නෙත් නැහැ. ආර්ථික විශේෂඥයෝ කියලා දෙන්නෙත් නැහැ. සමාජ විද්‍යාඥ කියන අපේ දැනුම අපිට කියලා දෙන්නෙත් නෑ මේක අහම්බෙන් සිදුවෙන දෙයක්. ඒ නිසා එවැනි මනුස්සයාට යෝගාවචරයි කියලා කියනවා අපි උත්සාහ කරන්න ඕනේ. ඒ අපේ තියෙන අත්දැකීම් හරහා ගිහිල්ලා මේ කය නැතුව කායනුපස්සන කරන්නේ. ආශාසෙ නැතුව ආශාසව ආනාපානෙ නැතුව ආනාපාන සතිය කරන්නේ. වේදනාවක් නැතුව වේදනානුපස්සනාව කරන්නේ. හැම දෙම ඒ ਸਰවචනාංශෝ ඉදිරිපත් කරන්න හදන අවසාන સંદર્ભය හරිම අතාර්කිකයි. හරිම ප්‍රහෙලිකා ස්වරූපයි. ඒ නිසා හැම කෙනෙක්ම ලබන වෙලාවේදී අලුත් දෙයක් ලබනවා වගේ තමයි හරන්නේ. ඒ වගේ ලබන දේ කාටවත් දෙන්නත් බෑ. ඒ සඳහා අපි භාවනා කරලා විතරක් බෑ බණ අහන්න ඕන. බණ අහලා විතරක් බෑ භාවනා කරන්නවත් ඕන. ඒක ආනාපාන කරනකොට ආනාපාන හරහා පමණක්ම නෙවෙයි හිත වෙන්නේ රූප බලනකොට සද්ධාහනකොටත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි සක්මණේදී එදින්දා වඩලදී හැම තැනකදීම මේකට විවෘතයි මේකට එළඹි මේකට අප්‍රමාදී ගතියක් ඇති කරගෙන ඉන්නවනම් භාවනා මධ්‍යස්ථානේ වුණත් කමන්නේ ඉදින්දා වැඩ කරනකොට භාවනා මධ්‍යස්ථානේ ගෙදර ගිහිල්ලා හරි කමන්නේ ඉදින්දා වැඩ කරනකොට ඕනම වෙලාවක මේක ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා. ඒක අනාලම්බිත ධර්මයක්. කොයි වෙලාවෙ එයිද කියන්න බෑ නිසා අපි අපේ පෑණි මිත්‍යා කොයි වෙලාවෙ එයිද දන්නේ අපි බලාපොරොත්තු සුන්කල යන්න නරකයි. පහුවෙලා හරි එන්න පුළුවන් කියලා ඒ සඳහා කරන කටයුත්ත කරගෙන යනවනම් නිතිපතා ගෞරවයෙන් සද්ධාවෙන් ඒ මනුස්සයයි කරන වැඩේට දෙවියෝ විතරක් නෙමෙයි මනුස්සයෝ තරම් බ්‍රහ්මියොත් වඳිනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මොකද අහවල් දේ ලබා ගැනීම සඳහා නොවෙන නිසා. එච්චරමයි බුදුහාමුදුරුවෝ දකින්නේ මේ මනුස්සයා මේ ගන්න ප්‍රයත්නය කිසිම ලාභයකට සත්කාරයකට සම්මානයකට නෑ. මේ කියාගන්න බැරි දෙයක් සඳහා. මෙන්න මේකයි සුපටිපන්න ගුණය කියලා කියන්නේ. ඒ නිසා කරගෙන ආපු මේ ධර්මදේශනා මාර්ගය තුලින් යම් පමණක් තමන්ට තමන්ගේම භාවනා පිළිබඳ විශ්වාසයක් පහළ වුණා නම් වෙන ගැලවුම් කාර්යයක් නෑ තමන්මයි කියලා වුණා නම් හොඳට මතක තියාගන්න ඕක තමයි සුපටිපන්න ගුණය. ඒක නැතුව කොච්චර ධර්මස්කන්ධයක් කොට ගහගත්තත් කොච්චර සිල් රැක්කත් කොච්චර සද්ධා හඳුනන කොච්චර දන් දුන්නා මොනවා කරත් මේ වැඩේට සම්බන්ධයක් නෑ. ඒ නිසා මේ අත්තරදි හරහා ඒ සුපටිපන්න ගුණය උජුපටිපන්න ගුණයක් වඩපත් කරගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ අවශ්‍ය ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සියලු දිනාටම සැනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි ධර්ම දේශනාව ආරේ නිමාවේ සම්ප්‍රදාන කූලව අනුමೋದනා ශීර්ෂයෙන් කාට පින් පැමිණීමේ අදහස මේ වෙලාවේ කරන්න බලාපොරොත්තු වෙනවා දවසේ අවසානයේ නොඋනට ඉතින් අපි ඔක්කතු ඔක්කොමලා ඊතාවතාචාදී ගාථා සජ්ජායනා කිරීමේ බේන පිළිසිර දිනාටවත් ඥාතීන්ටත් පින්පැමිණීම කරන අතර අපි අපගේ ප්‍රාර්ථනා ඍජු කර ගැනීමට පෙළඹෙමු. ඊතාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාශට්ඨා ච බුම්මඨා දේවානාගා මෛත්‍තිකා ඥානදානං මොදිකා සම්මතං ඊවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං සත්තා ච බුම්මඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉමිනා පුඤ්ඤ කම්මේන ආමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍යා පුඤ්ඤ කම්මේන ආමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය හිමිනා පුඤ්ඤ කම්මේන බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය සාදු සාදු සාදු